මේකට නම දීලා තියෙන්නේ දසුත්තර සූත්‍රය කියලා. ඒක මේ සංගීතයක් ධර්ම සංගායනාවක් ඉඳ ඉස්සෙල්ලා සාරිපුත්‍ර සාංශේ පෙරහුරුවක් කරලා තියෙනවා. ඒ පෙරහුරුවේ සැකිල්ල තමයි නැත්නම් ත්‍රිපිටකයේ සියල්ලම සංග්‍රහ කරපු සැකිල්ල තමයි දසුත්තර සූත්‍රය කියලා කියන්නේ. ඉතින් ඒක හොඳට හදාරගත්තොත් ඔය නවංග සත්තු ශාසනය එහෙම නැත්නම් ත්‍රිපිටකය විශේෂම සූත්‍ර පිටකය පිළිබඳ හොඳ සාරාර්ථයක් තියෙනවා. ඉතින් අපි මේ වගේ පූර්ණ කාලිනව භාවනා සඳහා ගත කරන විශේෂයෙන්ම නේවාසික භාවනා කරන වේලාවක මේ වගේ ධර්ම කොටාස ඉදිරිපත් කර ගන්නවා හිත අලුත් කර ගන්න. ඉතින් ඒ විදිහට හිත අලුත් කර ගන්න හැකි අලුත් කරගත යුතු අනුග්‍රහ කළ යුතු පැති පහක් ਸਰවචනාංශේ දේශනා කළා තියෙනවා. ඉතින් අපි බලනවා මේ වගේ පූර්ණ කාලීනව බණ භාවනා වීදී ගත කරනකොට ඒකට අනුග්‍රහයක් වශයෙන් ඒ හැම ක්‍රමයකින්ම සිත අලුත් කරගෙන මේ අවස්ථාවේ මේ ක්ෂණ සම්පත්‍ය උපරිම ප්‍රයෝජන ගන්න. අන්න ඒ අනුව බලනකොට හැම මේ තාක්කල් මේ ශාලාවේ කරපු හැම වැඩමුළුවකම මුලින්ම අපි අනුගහිත සූත්‍රය පූර්විකාවක් වශයෙන් ඉදිරින් තියාගත්තා. ඉතින් මේදිත් මට හිතුණා විනාඩි සුවල්පයක් මේ අනුගහිත සූත්‍රය අනුව මේ වගේ බණක් ඇහිීමකින් අපිට ලැබෙන ආනිසංස විශේෂයෙන් බණ භාවනාවෙන් ලැබෙන ආනිසංස පිළිබඳව දැනුවත් වීමට විශේෂයෙන් මේ අනුග්‍රහිත සූත්‍රය ඉස්සල්ලාම ਸਰවඥාන්සේ දේශනා කරන්නේ මේ වගේ වැඩකට පෙළඹෙන අය සීලෙන් හිත අලුත් කරගන්න ඕනේ. වෙනදා ඉන්න සීල මට්ටම මදි නගේ අලුත් වැඩක් පටන් ගන්න. බඩ විරේක කරලා පටන් ගන්නවා වගේ Taman සීලය අලුත් කරගන්න. ඒ නිසා අපි නිත්‍ය පන්සිල් අටසිල් මට්ටමට දියුණු කරගන්න. ඒ දියුණු කිරීම නිසා අපි සදීපෑදී භාවනා කරනකොට කාම විත්‍යාචාරය වෙනකොට බ්‍රහ්මචර්ය ශික්ෂා පදේ ගන්න. අපි ආචාර ධර්ම කාම ආචාර ධර්ම පවත්න්නේ අනාචාර කොහොමඩක්වත් නැහැ. ඊට පස්සේ වෙනවල Brahmacharya. ඉතින් මේක අපි බ්‍රහ්ම මණ්ඩලයකට ආවා වගේ. ඒක අපිට ගෙවල් දොරවල් කරන්න අමාරුයි. ඒකට අපි ගෙවල් දොරවල් කියලා කියන්නෙම බැඳීම් සහිත නිසා මේ වගේ තැනකට ආපුවම අපට Brahmacharyaට ගියා වගේම තවත් Brahmacharya රකින්න අනිකුත් සබ්‍රහ්මචාරින් වහන්සලා දැකීමම ශාසනයක් වෙනවා. එතකොට මේ දර්ශනයෙන් තමයි නිතරම හිත අලුත් කරගන්නවා. මම වෙනදා කරා වගේ මේ ලාභයට සත්කාරට සම්මානට සිලෝකෙට පහඳිනවා කඹරනවා නෙවෙයි මෙතන කරන්නේ භ්‍රමචර්ය රැකීමක් කියලා. ඒ වගේම විකාල භෝජන ආදී ඒ ශික්ෂාපද අනුව පුළුවන් තරම් බලනවා මේ සක්මන්ට පරියන්කයට වෙලා අරගෙන දිනචරියා වෙනස් කරලා ඒකට අනුයාත වෙන්න අනු හැසිරෙන්න ඒකට අපි සීල අනුගහිතේ කියනවා. ඉතින් මේ වගේ මේ වැඩමුළුවේ අනු හතක්ත කොහෙද කට්ටිය යෝගාවචර පිරිස ඉනවයි කිව්ව. එතකොට මේ 97ම මේ සිල්පදෝලි බැඳෙන්න ඕන. එක්කෙනෙ දෙන්නේ ගාල කඩන යහරක් වගේ තම තමන්ට ඕන දේවල් කරන්න ගත්තොත් අර මුළු පද්ධතියෙම තියෙන සීලේ කැඩලා යනවා. එතකොට ඒගොල්ලන් කියනවා සාමූහිකව ගත්ත මේ වගබහරය සදාචාරාත්මක වගවීම දරාගෙන යන් එහෙම නැත්නම් මේ සාමූහික ප්‍රයත්න කරන්න බෑ. සාමූහික ප්‍රයත්න වගේම එක්කෙනෙකුත් දැඩිසේ හිතර ගන්න ඕනේ. අපි මේ කරගෙන යන වැඩේදී යම් යම් කැපකිරීම කරන්න වෙයි. එහෙම නැතුව මේ කාමෙන් අයින් වීමක්, ධර්මාබෝධයක්, ධර්ම විනයක් විකර ගන්න අමාරුයි. ඒ කැපකිරීම කරන්න ඕන. ඉතින් ඒක මේ දඬුවමක්වත් එහෙම නැත්නම් නීති පද්ධතියක්වත් නෙවෙයි කැමති නම් මේකට එන්න නැත්නම් යන්න ප්‍රශ්නයක් නැහැ දැන් උනත් දොර ඇරලා තියෙනවා ඉස්සරහ දොර රෑ 10ට වහන්න ඊට ඉස්සලා ඕන කෙනෙක් පිට උනාට ප්‍රශ්නයක් නැහැ කිසිසේත්ම කවදාකවත් මේකට වරෙන් කියලා කියන්නේ ඉතින් ඒක තියෙන්න ඕන එහෙම නැතුව මේ අනවශ්‍ය පැටවීමක් කරන්න හදනව නෙවෙයි ඒ නිසා මේක ස්විච් ආවෙන් එන අය කියන්නේ කැමති නම් බාර ගන්න ඒ නිසා සංඝයා වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන අවසරය තමයි සමාදාය සික්කති සික්ඛාපදේසු. තමන් සමාදන් වෙනවා කැමැත්තේ. ඒකල හික්මෙනවා. සික්පද පැනවීම බුදුරජාණන් වහන්සේ කරන්නේ නමුත් අණක් නැහැ. සික්පද රැකපන් කිය. පැවිදි වුණොත් මේ ටික කරන්න. නැත්නම් සිවුරල්ලා යන්න. ඉතින් බුදුරජාණන්සේ ගහපා දීමක් ඇත්තේ නැහැ. ධර්මයත් එක්ක ගහපා දීමක් ඇත්තේ නැහැ. නමුත් ඒ සිල්පද ටික රජ කෙනෙක් ඒ රාජ වතබුරුනට වැඩිය ශිල්පද රකින්න එකන ශිල්පදේ රකින්න ඕන. ඒ නිසා සීලාභරණයම මුත් নানা ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ වලින් තමයි කැපිපෙන්න එපයි කියලා තියෙනවා. රජුරවන්ට ඒ දේශයේ රාජාභරණ නැඳගත්තා රජු හරිතේ දායි. සිල්වන්තයාට සීලාභරණේ විතරයි. ඔය මොනම ආභරණයක්වත් නැක්කම ගලලා දාන. ඒක ඒ කෙනාට තීරුම් අරගෙන එකක් නිසා කවුරුත් පටවන එකක් නෙවෙයි. ඒ නිසා අපිට සතුටු වෙන්න පුළුවන් මේ අවුරුදු 2600 ගේ ශාසනයේ තාම අඩු ගන්න මේ වගේ පිරිසක් ඉන්නවා ශාසනයක් වෙනුවෙන් ධර්මයක් වෙනුවෙන් භාවනාවක් වෙනුවෙන් ප්‍රගතියක් වෙනුවෙන් ශිල්පද රකින්න. ඒකට අපි අමුදරුවන් අතහැරලා ඇවිල්ලා තියෙනවා. හරක බාන අතහැරලා ඇවිල්ලා තියෙනවා. කෙවල් දොර අතහැරලා ඇවිල්ලා තියෙනවා. මේ ශික්ෂාපද රකින්න එකට කියනවා සීල අනුග්‍රහිතය කියලා. ඉතින් මේක ප්‍රඥාවන්තයෙකුට විතරයි කරන්න පුළුවන්. පටවලා කෙවිතක් පිටිපස්සෙන් අරගෙන කරන්න බෑ. Taman ඉදිරිපත් වෙන. ඒ ගැන සතුටු වෙන්න කියලා ලොකු සංසික ඉන්න කාලේ කියන්නේ ඒ ශික්ෂාවෙන් Tamanගේ හිත අලුත් කරගන්න මම මේ අලුත් වැඩකට බහින්න හදන්නේ. ඉතින් මම මේ සීලය ඔලගුවක් පොර ගන්නවා වගේ උපාධි කෝට් එකක් දා ගන්නවා වගේ අපි සීලානුගහිතය කරනවා. ඊට පස්සේ සූතානුගහිත අපි මේ කරන වැඩේ මෙතන ඉන්න ඔක්කොමලා හොඳ දැනුවත් කට්ටිය. හොඳ උගත්තු හොඳ ඒ තම තමන්ගේ විශේෂ වල සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට්ලා. ඒ විෂානුබද්ධ දැනුමේ ශේෂ දක්ෂයෝ. නමුත් බුදුබණ අහන්න නිතරම ශ්‍රාවකෙක් බාටපත් වෙන්න ඕනේ. ඇහුම්කන් දෙන්නෙක් බාටපත් වෙන්න ඕනේ. හොඳට සෝචෝ කීකරු ඇහුම්කන් දෙන්න ඕනේ. එතකොට තමයි මේ කරගෙන යන වැඩේට මේ පැලයකට වතුර ටිකක් දැම්මා වගේ පෝෂණයක් ලැබෙන්නේ. ඒ නිසා අපි දන්න දැනුම මේ සුතය ලබන වෙලාවේදී පැත්තක තියන්න පුළුවන් වෙනවා. හරිම අමාරු. Tamange ඔළුවේ තියාගෙන ආපු ඒ දැනුම් සම්භාරය පැත්තක තියන්න බැරි නම් මේ වක් කරන එකෙන් වැඩක් වෙන්නේ ඒ නිකන් මතක් කරලා කියනවා කන්දක් උඩ ජීවත් වෙච්ච ඒ පරණ සෙන් මාස්ටර් කෙනෙක් කියන්නේ සෙන් ගුරුවරයෙක් බොහෝමත්ම සාරල බොහෝමත්ම විවේකී ජීවිතයක් ගත කරනවා. කන්ද පාමුල තියෙන සානුවේ තියෙනලු විශාල විශ්වවිද්‍යාලයක් හැම රටකෙම ශිෂ්‍යෝ එනවලු මහාචාර්යතුමා උදේ ඉඳලා හැන්ද වෙනකම් පන්ති පවත්වනවලු දාඩිය දාගෙන ටයිකෝට් බැඳගෙන අනම්මනම් කරන හැබැයි කවුරුවක්වත් මෙයාට සලකනවට හැම කෙනාම මෙයාට සලකන විදියට මාස්ටර්ට වැඳලාලු යන්නේ. ඉතින් මා මේ ප්‍රොෆෙසර්ට ඉවසන්න බැරිලු. මේ මිනිහා මොනවක්වත් කරන්නේ නැහැ. කඳ උඩටලා නිකන් එන ඔක්කොමලා එයාට සලකනවා. ඉතින් ප්‍රොෆෙසර් ඊට පස්සේ කට්ටිය කිවලු ඉගෙන ගන්න කට්ටිය සර් ගිහලා පොඩ්ඩක් බලන්නකෝ. මේ ස්වාමීන් වහන්සේ හරිම ශ්‍රේෂ්ඨයි. ඉතින් මෙයාට කොහොමද සැකයි? මං වගේ PhD අරගෙන නැහැ. මට වගේ කළු කෝට් නැහැ. මට වගේ මොකුත් නැහැ. කොහොම හරි දවසක් ගියාලු. ඊට මාස්ටර් දොරේ තිබුණ හිලකින් බලලා මොකෝද කියලා හැවුවා. ඊටස්කොල මම මේ පල්ලෙහා සානුවේ තියෙන විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා කියනකොටම දොර වැහුවල පට්ටස් ගාලා කාබන් නිකන් හිටු. දැන් මාස්ටර් මුකුත් කරගන්න මේ ප්‍රොෆෙසර් මුකුත් කරගන්න බෑ. ගියා ගේ දොර හරින්නෙත් නෑ දොර දඩස් ගාලා වහලා දැම්මා. පල්ලයට එලිහිතාගත්තලු ආයෙනම් මේ පෙරේතය බලන්න යන්නේ මෙන්න මගුලක්ද මේ ගියාට පස්සේ ආගන්තුක සත්කාරයකුත් නැහැ මොකුත් නැහැ කියලා ඉන්නකොට ඉතින් ශිෂ්‍යයෝ ඊළඟට සර් ගියාද කියලා ආපෝ කිසිම චාරිත්‍රයක් නැති කිසිම ආගන්තුක සත්කාරයක් සලකන්නේ නැති කෙනෙක් මං ආවයින්ද මට දොර වැහුවයි කියලා. ඒවල එහෙනම් සර්ට හරියන්නේ නැහැ. ඒ තමයි යාගේ හැටි. ආයසරයක් යන්න ලේසි නෑ. හම්බ වෙනවයි කිව්වත් ලොකු වාසනාවක් කියලා දෙවෙනි සැරේත් ගියා. ඉතින් දැන් යන්නේ පිරිහිච්ච මනසකින්. ඊට පස්සේ දොර ඇරලා කිව්වලු මොකද කියලා. ඒකවල මම මේ පල්ලෙහා විශ්වවිද්‍යාලේ මහාචාර්යවරයයි කියලා. ඒත් දොර වහලා දාලා නිකන් හිටියලු. ඊට පස්සේ ශිෂ්‍යෝ කිව්වලු සර් ඔය පඬිසකම් කියන්න එපා. විශ්වවිද්‍යාල කතා කියන්න එපා. මහාචාර්ය කතා කියන්නේ ඔය තමයි බහැ දකින්න අවයි කියන්නේ. එහෙම කොයිද මේ මම මෙච්චර අමාරුයි ඉපදගත්ත කෝට් එක තුන්වෙනි සැරේත් ගියාලු. ගියාට පස්සේ කිව්වලු මොකෝද පොඩක් කතා කරන්න පුළුවන්ද කිව්වලු. ආ කියලා දොර ඇල්ලා වාඩි කෙරෙවලු. වාඩි කළා මාස්ටර් ගියලු ගේ ඇතුළට. අවිල බීරිස කෝප්පයක් දුන්නලු ප්‍රොෆෙසර් අතට මාස්ටර් අතේ තියෙනලු තේ පෝච්චියක්. දැන් වක් කරන්න පටන් ගත්තා. ඉතින් කෝප්පේ බිරිලා ඉතින් තව වක් කරනවලු. මම ඉතින් ප්‍රොෆෙසර් හිතවලු මේ මිනිස්සු මේ අඩුවෙන් දුන්න කියන්ට ලැජ්ජා නිසා කෝප්පේ පිරෙන්න වැක්කිරවලු. දැන් ඊට පස්සේ දැන් පීඩිසෙට වැටෙනවලු. පීඩිසෙ වැක්කිරිච්චාම වැටෙන කෝට් එකට, උපාධි කෝට් එකට. මෙයා මාස්ටර් දිගටම වක් කරනවලු. ඉතින් මොහොන ජයබල්ලා කියවලු මේ දැන් මේ දාන හරි ඔක්කොම පිට වැක්කෙනවානේ කියලා කිව්වලු. ඔබතුමාගේ හිතටත් ඔච්චරම තමයි මොනවා දැම්මත් වැටෙන්නේ ඕක හිත හිස් කරගෙන ආවොත් නම් මං දාන දේ අල්ලයි කිව්වලු. මම මොනවා දැම්මත් ඕකේ දැන් පිරීලා තියෙන කියලා. ඒක තමයි පණිවිඩේ. ඔය ගෙදරින් ගෙන ආපු ඕගොල්ලෝගේ කුණු කන්දල් එක මේ රිට්‍රීට් කරන්න ගත්තොත් කද්දාවත් හරියන්නේ මේක බිම හෙලන්න ඕනේ. හිස්කෝපේ තියෙනවනම් බුදුබණ අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මුණින් හරවලා තිබ්බට පීල්ලේ යටට කලයක් නැමුවත් 60පැයකින් නොපිරේ කලය 60පැයකින් බැලුවත් කලේ මුණින් නමල තියලා කොච්චර වතුර දැම්මත් වැඩක් නැහැ. ඒත් මේ ශ්‍රාවකෙක් වෙනවා කියන එක සීලයකට වැඩි බොහොම ගැඹුරු දෙයක්. බුදුහාමුදුරු දෙන දේ බාර ගන්න එක. එහෙම නැත්නම් අපි අඳ බාල දරුවෙක් වාගේ අතදරුවෙක් වගේ මේ දෙන දේ අහන්න බැරි මොකද අපේ ඇතුලේ පිරීලා තියෙන්නේ. ඉතින් සුත අනුග්‍රහිතය කියන්නේ සරුවඥන් වහන්සේත් වර එක ඒ කුටිකන සෝන හාමුදුරන් කියලා තියෙනවා බණ ටිකක් කියන්නේ කියලා. සරුවඥන් වහන්සේ සාරිපුත්‍ර සාසර බණ කියනවා. සරුවඥන් වහන්සේත් මහා කාශ්‍යප රහතන් වහන්සේට බණ කියනවා. ඒ ඔක්කොම ලකදාකවත් මම දැන් රහත් වෙලා ඉන්නේ. මට වැඩක් නැහැ නේ බණ කියන්නේ. අර ධර්මයේ තියෙන ගෞරවය නිසා ඒ සුතානුග්‍රහිතයට දෙන තවත් වචනයක් තමයි ධර්ම ගෞරවය කියලා. හැම වෙලාවෙම Taman දන්න දේ පැත්තක තියලා මේ අලුතින් ලැබෙන දෙයක් වගේ සීලයක් සමාදන් වෙනකොට වගේ ඒ සුතේට අනුග්‍රහ කරන්න ඕනේ. ඒකට අපි මේ පැය අරන් තියෙන්නේ. ඊට පස්සේ සාකච්ඡා අනුග්‍රහිතේ. අපි කොච්චර ඒ සුතමේ වශයෙන් එක්කෙනෙක් කතා කරනවා අනිත් එක්කන අහගෙන හිටියට Tamanට අවශ්‍ය කරන ගැටලුව තමන්ට අවශ්‍ය කරන ග්‍රන්ථි ස්ථානය මේකයි මේකට මොකද්ද කරන්න කියලා දැනගන්න සාකච්ඡාවක් අවශ්‍යයි. ඒකට කියනවා ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කරනවා කියලා. ඉතින් ඒ ධර්ම සාකච්ඡාවක් මේ සාරවත්ඥ සාසනයෙන් පිට ඇත්තේ නැහැ. අර වගේ තියෙන සුද්ධ ලියවිල්ලක් තියෙන එක අහපන්. ඒක ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. සුද්ධ ලියවිල්ල ප්‍රශ්න කරොත් සදාකාලික අපායයි. ඒ ඔක්කොටම කියන්නේ සුද්ධ ලියවිල්ලේ දරුවෝ. ප්‍රශ්න කරන්න බෑ. මේකේ බුදුරජාණන් වහන්සේ ਸਰුවඥයි ඒකල කියනවා මම කියන කිසිම දෙයක් ප්‍රශ්න කරන්න නැතුව බාර ගන්න එපා. බාර ගත්තොත් මම ගරු කරන්නේ මම කියන ඕනම දෙයක් ප්‍රශ්න කරන්න ප්‍රශ්න කරවට ප්‍රශ්නක් වෙන්නේ නැහැ මොකද මේක ਸਰුවඥයි. හැම අතිම්ම පිරිච්ච ගතියක් තියෙනවා. ඒ නිසා ප්‍රශ්න කරනවා කියන එක ධර්ම සාකච්ඡාව ඒක මුළු ඇඟම ව්‍යායාම කරන වැඩක්. ඒක තමයි අද භාවනා ලෝකේ දුර්ලභම තැන. කිසිසේත්ම ගුරු භාවනා කරන අය තමයිගේ අත්දැකීම් හෙලිකරන්න එක්ක කැමති නැහැ, එක්ක දන්නේ නැහැ. එක්ක මොකක් හරි හේතුවක් නිසා හෙලි කරගන්න බෑ. ඉතින් ඒක නිසා භාවනා කරාට තාම ග්‍රීක භාෂාවක් වගේ මේක තේරෙන්නේ. Tamanට ඕන දේ කියා ගන්න බෑ. Taman දන්න බිස්නස් ලෝකේ ඉදිරිපත් කරන ක්‍රම ප්‍රසන්ටේෂන් මේකට හරියන්නේ නැහැ. මේකට අවශ්‍ය කරලා තියෙන තමයි අත්දකපු දේ මතක් කරන. ඉතින් ඒක නැවත නැවත මතක් කරමින් අපි පැයක් ගත්තා. පැයකට වැඩි පොඩ්ඩක් වෙලා ගත්තා අද දවසේ. අන්නේ ධර්ම සාකච්ඡාවේදී මේ හෙලිකිරීම තමන්ගේ தত্ত্বය හෙලිකිරීම සිද්ධ වුණේ නැත්තම් ධර්මාවෝදී ව්‍යාකරණයක් හැදෙන්නේ නැහැ. ව්‍යාකරණ හැදෙන්නේ කෙරෙන්නම ඕන. එනිසා කියනවා සාකච්ඡානුගහිතය කියලා. ඔය තුනෙන් සීලයෙන් සුතයෙන් ධර්ම සාකච්ඡාවෙන් පෙළ ගැවිච්ච හිතට විතරයි සමත වශයෙන් විපස්සනා වශයෙන් අනුග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අර තුනේ වුණාට පස්සේ සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත කියලා අනුග්‍රහිත දෙකක් එකතු කරනවා. ඒකට මේ අනුග්‍රහිත පහක් ඇති වුණොත් විතරයි Taman තාම ළඟා වෙච්ච නැති චේතෝ විමුක්ති ඵලයත් චේතෝ විමුක්ති ඵල සමාපත්තියත් සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ප්‍රඥා විමුක්ති ඵලයත් ප්‍රඥා විමුක්ති ඵල සමාපත්තියත් තමන් අපේක්ෂා කරන දේ සාක්ෂාත් වෙන්න නම් එක හේතුවක් නැහැ. අඩුම ගානේ හේතු පහක් තියෙනවා. අන්නේ හේතු පහටම අපි ගැන අනුග්‍රහ කරනවා කියලා සැප කරුණු සලසලා දෙන්න ඕනේ. ඒකට සැදී පැදී සිට ගන්න ඕනේ. ඒකට සක්කච්ඡාකාරී වෙන්න ඕනේ. ඉතින් ඒකයි අපි මේ වැඩමුළු ආදනකොට හැමදාම ධර්ම සාකච්ඡාවට පැයක් දානවා. ධර්ම දේශනාවට පැයක් දානවා. සීලයක පිළිපදිනවා සමත විදර්ශනා වශයෙන් සක්මන් භාවනා පරියංක භාවනා කාලසටහනේ හදලා තියෙන්නේ ඒ අනුග්‍රහිත සූත්‍රයෙන් දක්වන්නේ කරුණ වලට තැනක් තියෙනවා. ඉතින් ඒ පළවෙනි දවසේ කරන මේ අනුග්‍රහිත සූත්‍ර සම්බන්ධ දේශනාව સમાપ્ત කිරුවයි කියලා හිතාගත්තොත් අපි යනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ කතමේ සත්‍ය ධම්මා පරිඤ්ඤයා කියලා අහන ප්‍රශ්නය සහ ඒකට දෙන සත්ත්ව විඥානත් හිතියෝ කියන උත්තරය ගැන සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් අපි ඒක තමයි මේ වැඩමුළුවේ ධර්ම දේශනාවලියේ මාතෘකාව වෙන්නේ. ඉතින් මේ දසුත්තර සූත්‍රය ගැන මම අර කියූප එක පොඩ්ඩක් දික් කරලා පෙන්නුවොත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපි ගැන හිතලා තිබුණා සරුවචනන්සේ වැඩ ඉන්නකොටම සාරිපුත්‍ර ස්වාමීන් වැඩ ඉන්නකොටම මේ සා ගැඹුරු ධර්මයක් අවුරුදු 1000ක් යනකොට 2000 3000ක් 4000ක් යනකොට මොනවා වෙයිද කියලා. ඒ මොකද අද අවුරුදු 200කට ඉස්සලා පටන් ගත්ත විද්‍යාව මේ වෙනකොට පුදුමාකාර වෙනස් වීම වලටපත් වෙලා තිනවා. පරිණාමය නිසා මේ මුලින් මුලින් කියපු දේවල් සම්පූර්ණද ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. නමුත් මේ සද්ධර්මයේ එහෙම එකක් නැහැ. මේක පෙරලියට විපරිණාමයට කුණු වීමකට ලක් වෙන්නේ. නමුත් දන්න නැති කට්ටිය මේ ගැන විස්තර කරන්න පටන් ගත්තොත් සම්පූර්ණ අවුලක් ඇති වෙනවා. මේ දීලා තියෙන වචන වලට දෙන අර්ථකතන දීලා තියෙන වචන වලට දෙන නිරුක්ති දිහා බලනකොට භාවනාවක් නොකරපු කෙනෙක් දෙන විමුක්ති වතුරට බහැපු නැති කෙනෙක් පීන නැටි උගන්නන්න උගන්නනවා වගේ. ඒ වන්ස කවදාකවත් වතුරට බහන්නේ ගොඩේ ඉඳලා පීනන්න උගන්නනවා. අද තියෙන අධ්‍යාපන ක්‍රමෙත් එහෙම එකක් තමයි. එක්කෙනෙක්වත් දන්නේ මේ මොනවද උගන්වන්නේ කියලා සුද්දා කියපු පචයක් අරගෙන ආවිලා පොත්වල ලියලා සිලබස් එක කියලා ඒක බීලා අර පොඩි උන්ට පච උගන්වනවා. පොඩි එක අවුට ඕන දේ කිව්වොත් ගන්නවා. මං කියන දේ කිව්වා. මං කියන දේ කිව්වොත් පාස්. ගුරුවරයා කියන දේ කිව්වොත් පාස්. නිකමන හරි ගෝලයා කියන දේ කිව්වොත් ඌ පන්තිං අස් කරනවා. ඔය අයින්ස්ටයින් පස්සට පන්තිං අස් කරා. ෂේක්ස්පියර්ට හැමදම ගහනවා. මේ පන්ති වැඩ කරන්නේ ඌ කවි කියනවලු. ඉතින් ඌ කියනවලු කවියටම උපන් මම කවියටම ඇරපන්. එහෙම නැත්නම් හිතේ හැටියට ගහපන්. ඒකත් කවියලු කියන්නේ. පස්සේ ලෝක ප්‍රසිද්ධ කවිකාරයෙක් බවට පත් වෙනවා. හැබැයි ඒක ගුරුවරයෙක්වත් ඉගෙනලා නෙවෙයි. ඒ නිසා අද තියෙන අධ්‍යාපන ක්‍රමේ තියෙන්නේ පුදුමාකාර ඔළුව හතරස් කරන වැඩපිළිවෙලක්. ඉතින් ඒක සාරිපුත්‍ර සාංශය දැනගත්තා. කියන්න ඕන දේ මොනවා වුණත් දින ලනුව කෑවට පස්සේ ඌ ඒකට ඊගාව කරන ලනුව දෙනවා දිගින් දිගට යනවා. නොවීම පිණිස සාරිපුත්‍ර ස්වාමීන් මේක පිදු කරා. ඒකට කියන්නේ ඥාන ප්‍රස්ථාන කරනවා කියලා. එහෙම නැත්නම් ප්‍රස්ථාර කරනවා වගුගත කරනවා. ඒකට ඥානයේ විපරිණාමයේ පිළිබඳව මිනිස් ඉතිහාසයේ පළවෙනි වතාවට සාකච්ඡා කරපු කෙනා තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් අනන්ත අප්‍රමාණ ඒ ඒ තැන් වලට ගිහිල්ලා ඒ ඒ පුද්ගලයන්ව ධර්ම දේශනා කරා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ වොයිස් රෙකෝඩරයක් වගේ රෙකෝඩ් කරගත්තා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ වෙයි එකේ පොතට දෙකේ පොතට තුනේ පොතට හතරේ පොතට දාලා එකේ සිට 10 දක්වා පොත් 10ක් හදලා එකේ පොතේ ප්‍රශ්න 10ක් තියෙන උත්තර 10ක් තියෙනවා. මෙන්න මේ විදිහට හදපු නිසා 10න් સમાપ્ત වෙන්න නිසා මේකට දස උත්තර කියන නම දීලා තිනවා මම අර කලින් කියපු විදිහට ඒකේ ඔක්කොම සරුවච්චන් දේශිත දේවල් සංග්‍රහ වෙලා තියෙනවා එකක් අඩු වුණොත් කොටුවක් මැකුණොත් හිතා ගන්න පුළුවන් මේකේ තියෙන්න ඕනේ මෙන්න මේ කාරණාව කියලා මොකද ඒ ප්‍රස්තාරේ සම්පූර්ණයි නම් අර අඩුව ගැන හැඟීමක් ඇති කර ගන්න පුළුවන් ඉතින් ඒක ලොකු පිටිවහලක් වෙලා තියෙනවා සංගීතීකාරක ස්වාමීන් වහන්සේලාට මේ බුද්ධ දේශනා ධර්මයේ අංගුත්තර නිකාය වශයෙන් පෙළ ගහනකොට එකේ පොත දෙකේ පොත තුනේ පොත හතර පොත වශයෙන් මේ දසුත්තර සූත්‍රය තමයි ඔක්කොම ටික තියෙන්නේ. ඉතින් අපි දැනට වැඩමුළු 30 ගණක් කරලා තියෙනවා මේ සූත්‍රෙම. දැන් ඒ නිසා අපි ඉන්නේ හතේ පොතේ. අපි පහු කරගෙන අවිල්ලා තියෙනවා 1 2 3 4 5 වශයෙන්. ඒ හතේ පොතේ පරිඤ්ඤයය ආත්පසින් දත යුතු කරුණු හත මොනවද කියලා සාරිපුත්‍ර සාන්තේ ප්‍රශ්න කරනවා. කතමේ සත ධම්මා බහුකාරා සතමේ සත ධම්මා භාවේ තබ්බා ඊගාට තියෙන කතමේ සත ධම්මා පරිඤ්ඤය. ඒ ප්‍රශ්නය මේ ශාසනයේ ආත්පසින් දතගත යුතු කරුණු එකේවත් තියෙනවා දෙකේවත් තියෙනවා තුනේවත් තියෙනවා හතරේවත් තියෙනවා පහේවත් තියෙනවා හයේවත් තියෙනවා හතේවත් තියෙනවා. ඒ නිසා සාසනේ වැඩ කරන ශිෂ්‍යෙක් දැනගන්න ඕනේ මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොනවද මේ සාසනේ ආත්පසින් දත යුතු කරුණු හත. සාරිපුත්‍ර සංහිඳන සත්ත්ව විඥාන ටිටියෝ මේ අපේ භවසරිසරවන විඥාණය එහෙම නැත්නම් මිනිස්යා මේ හිත කියලා බාර ගන්න දේ සමහරට ඒකට විඥානය කියලා කියන සමහරට චිත්ත මන මනෝ ආදි වශයෙන් නම් වශයෙන් සඳහන් කරනවා මේ විඥාණය පංච උපාදානස්කන්ධ වලින් නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට ඒක ස්කන්ධයක් වශයෙන් පෙනී හිටිනවා ඒ විඥාණය සමහර විටක සරුවත් අංශය සඳහන් කරනවා දූරංගමං ඒක චරං අසරීරං ගෝහාසයන් බොහෝම ඈත යනවා යන තැන කියලා නෙවෙයි යන්නේ තනියම තමයි යන්නේ කදා පැදුරට කියලා යන්නෙත් නැහැ ඒක චරං අසරීරං අට හැඩයක් නැහැ. ගුහාසයන් මේ ගුහයක වාසය කරනවා. පන්දනං චපලං චිත්තං මේක නිතරම ස්පන්දනය වෙනවා. චපලකමේ අන්තිම කෙලවර. හිත කියන්නේ අන්තිම චපල දෙයක්. ඉති මේ විඥාණය ගිහිල්ලා අල්ලන තැන්, ලගින තැන්, ටිප්පොළවල් ඇත්තටම කියලා කෙලවර කරන්න බෑ. යත්‍ර తත්‍ර తත්‍ර අභිනන්දනි මොකද්ද රුචි කරන්නේ ඒකට ගියා එතන ඇලුනා ආයේ විලි ලැජ්ජාවක්වත් ආයේ බයක් ලක්ක මොකක්වත්ම නැහැ ඒක අපිට පේනවා හීන දකින්නකොට අපේ හිත ගිහිල්ලා අල්ලන තැන් ආන්නේ වගේ මේ විඥානත්ථಿತಿ විඥානේ පිහිටන තැන් සරුවඥන් වහන්සේ සර්වඥතා ඥානෙන් තමන් වහන්සේගේ 550ක් ජාතකයේ දිහා බැලලා එහෙම නැත්නම් පුබ්බේ නිවාසානුස්සති ඥානය අනුව ආත්ම ගානක් බලලා මේ දැන් මැරමින් උපදින් ඉන්න මිනිස්සු දිහා බලලා මේ ඊගාව ආත්මෙ කියලා විඥානේ අල්ල නැහැටි එහෙනම් තමන්ගේ මැරිලා නැතුව මේ ලෝකේ ජීවත් වෙන එකනාගේ ඊගාවට මෙතන තිබුණු විඥානේ ගිහිලා පිහිටන්න පුළුවන් තැන් වශයෙන් තර්වඥතා ඥාණයෙන් හතකට අඩු කරලා තියෙනවා. ඇත්තටම අඩු කරන්න බෑ අපි වගේ කෙනෙකුට. ඒ තරම් විඥානයේ චාරයක්ම නැහැ. අතර යන්නේ නැහැ කියලා තැනක් නැහැ. ආනි වගේ හැසිරෙන විඥාණය ගිහිල්ලා ලැබුම් ගන්න තිප්පලවල් විඥානේ පිහිටන තැන් හතක් කතා කරන්නේ මේකේ. ඒක නිසා ඒ අටුවාචාරින් වහන්සේ මේකට දෙන්නේ විඥානට්ඨිති කියලා කියන්නේ මේ ආත්මෙන් මැරිච්චාම ඒ මේ ආත්මේ අල්ලගත්ත දේ හැටියටනේ ඊගාවාත්මේ උපදින්නේ. ඒ නිසා ඊගාවාත්මේ උපදිනකොට විඥානයේ හත් පොලක ඉපදින්න අවස්ථාව තියෙනවා. ඒක නිසා ඒක අටුවා යුගයට එනකොට මේ පටිසන්ධි විඥානය කියන වචනයක් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒක එච්චර ත්‍රිපිටකයේ ඒ වගේකින් ඇත්තේ නෑ. ඒ නිසා අටුවාචාර්යන් වහන්සේ පෙන්වන්නේ මේ මැරිලා ගිහිල්ලා ඊගාව සැරේ මේ කූඩැල්ල මෙතනින් කකුල උස්සලා ගිහිල්ලා ඊගාව මේ ඔළුව තියෙන තැන මේ උස්සලා ගිහිලා තියෙන තැන තමයි ඊගාවට වෙන්නේ. එතෙන් තමයි ඇදිලා යන්නේ. එතනින් තමයි තව තැනකට තියන්නේ. ආන්නේ වගේ විඥානට්ටිචේ පෙන්වන්නේ මරණයෙන් පස්සේ. නමුත් විපස්සනා පැත්තෙන් බැලුවොත් මේ චිත්තක්ෂණේ ඉඳලා ඊගා චිත්තක්ෂණත් කුඩල මාරු වෙනා වගේ මේ විඥානේ මාරු වෙනකොට මේ විඥානට්ඨಿತಿ විඥානේ පිහිටන්න පුළුවන් තැන් ගත්තොත් අපි ඔක්කොම සමානයි. විඥානේ මෙතනින් ගිහිලා ඊගාවතන්ට යන්න පුළුවන් හැකියාවල් ඒකට කියනවා පහසුකම. එහෙම නැත්නම් ඒකට තියෙන ප්‍රවණතා. එහෙම නැත්නම් ඒකට තියෙන සම්භාව්‍යතාවය ගත්තොත් අපි ඔක්කොටම සම්භාව්‍ය ස්ථාන හතක් තියෙන ඕන තැනකට යන්න පුළුවන්. හැබැයි එයා හතක් තියෙන බව දන්නෙත් නෑ යන්නේ කාමයට විතරයි. කතා දෙකක් නෑ මේ ටිකෙනින් වතුර බැසලා යනවා. ඉතින් මේ කාමයට විතරක් යන නිසා මිනිස්සු හිතා ඉන්නවා මේ විඥානයේ කඩප්පුලි නොකෑමනා දහවතුරා පට්ටපඳුරු එකක් යන්නේ කාමයට විතරයි ගොඩ ගන්නම බෑ කියලා. ඒක සරුවචාන්සි ලෝකෙට පහළ වෙන්නේ එහෙම පරාජිත දේශනාවක් කරන්නවක්වත් එහෙම නැත්නම් හීනමානකට වැටලා නෙමෙයි. ඕනම manussත්ත්ව ප්‍රතිලාභය ලැබු කෙනෙකුට විඥානයේ වශයෙන් තියෙනවනම් ඒක ලැබුම් පොළවල් හතක් තියෙනවා. අන්නේ හත ගැන දන්නවනම් තේරෙයි දන්න මිනිස්සයා ඉතුරු හය ගැන හොයාවි. දන්නේ නැති එක අර දන්න අසුචි වලේමයි උපදින්නේ අසුචි වලේමයි නැහින්නේ. ආන්නේ නොදැනුවත්කම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඉතින් අසුචි වලේ ඉන්න එක්කනට කිව්වොත් මේ සන්ලයිට් කියලා සබන් જાතියක් තියෙනවා, ලක්ස් කියලා සබන් જાතියක් තියෙනවා, එලියට කියලා නාලවරෙන් කියලා. එයාගෙන පිස්සු කතා කරනවාද මේ මොන සබන් වලින් නැවත් ආයෙත් ඉන්නේ මේකට නම් මොන නැහැම නැද්ද කියලා. ඉන්නෙම මේකනේ. නමුත් ਸਰවචන්නාංශයේ ඒකෙන් ගොඩ ඇවිල්ලා මඩවලෙන් එළියට ඇවිල්ලා මඩවලේ ඉන්න එකෙත් තාම ගොඩට ඇදලා ගන්න මේ හදන්නේ මඩේ ඉඳගෙන නෙවෙයිනේ අදින්නේ. ਸਰවචන්සිකම මේක හරියන වැඩක් නෙවෙයි. කක්කවලේ ඉන්න මනුස්සයර තව කක්කවලේ ඉන්න කෙනෙක් ගොඩ දාන්න බෑ. ඒකල උඹ ගොඩවැයන්. තින්නෝහං තාරයිසාමි. බුද්ධෝහං බෝධයිසාමි. මුත්තෝහං මෝතයිස මෝචයිසාමි. උන්වහන්සේ කොට ඇවිල්ලා අත දෙනවා. වරින්ක උඩට බොයි ඉන්නේ අසුචියේ තමයි. ඔබක දැනගෙන ඉන්නවා නම් උඹට මේ ගොඩ ඉන්න පුළුවන්. නමුත් පෘ탁 ජනයා පුදුම තාලෙට කියනවා බෑ. මට බෑ මට මෙතන මේ ඉන්න දෙන්න මට හරි සැපයි මේ අසුචිය මට හරි සොඳයි මේ අසුචිය ගා ගන්න ඔය ටිකක් ගා ගන්නකෝ අපි ඔක්කොම ඒකට ගාගමු කියන එක තමයි ඔය පෘතජ්ජනය කියලා කියන්නේ. ඒකට ලස්සන වචනයක් සරුවචනාසේ දෙනවා නානත්ත් කාය නානත්ත් සංඥා. මේ මිනිස්යන්ගේ ශරීර දිහා බැලුවත් දෙන්නේ එක වගේ නෑ. ඒක මම්මගේ දරුවෝ වුණා සමාන නෑ. ඒ වගේම මේ කට්ටියගේ රුචි අරුචිකම් කවදාවත් දෙන්නේ සමාන නෑ. නානත් කාය නානත් සංඥා මේ තමයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ වෙන් වෙන් මගේ දේ තව කෙනෙකුට බෙන්නත් බෑ තව කෙනෙක් දෙයක් කොහොමඩක්වත් මට මට වෙනම ඕනේ අන්නේ වෙන්කර දක්වන ගතිය තමයි අපි බෙදලා තියෙන්නේ අපි නිතරම කියනවා නෑ උඹ උඹේ රුචිකත්වය නෙවෙයි මගේ රුචිකත්වය මගේ වෙනස් ඉතින් ඒක සඳහා අපි හටම් කරන දායකල් අපිට කවදාකවත් දෙන්නේ තියෙන සමානකමක් දැක ගන්න බෑ මනුස්සකම ඉන්නේ නෑ අපි සුවිශේෂී වෙන්න තමයි තටමන්නේ. ඒක තමයි මේ සඳ අමුඩේ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්නේ නැතුව හම්බ කරන්නේ. ඒ මට ඕනේ සද්ද අහන්න. මට ඕනේ රූප බලන්න. මට ඕනේ ගඳ බලන්න, රස බලන්න, පහස බලන්න අමුඩේ ලියන්නේ රට රාජ්‍ය අතහැරලා යනවා. ගංගෙවල් අතහැරලා යනවා. ගිහිලිවල හම්බ කරනවා. හිතනවාද මේ බඩ ගීතරක් ගන්න හම්බ කරන්නේ කියලා කවදාවත් නැහැ. බඩ විතර හම්බ කරන්න ඔච්චර නටන්න ඕනේ නැහැ නේ. මැටි පාගන ගොනෙක් වගේ කරත්තයක් අදින මීහරකෙක් වගේ අදබන් වෛරෝ බරභාගය කියාගෙන අදිනවා. මොකද මේ මට ඕනේ රුචිය ගන්න. ඉතින් ඒකටම දේශපාලනඥයෝ පත්තු කරලා දෙනවා ගිනි කුර වලිගේ ගිනි තිබ්බ හනුම වගේ ඔව් ඔව් උඹලට ඕනේ ඕනේ දේ අපි අරන් දෙටවයි කියලා. ඊට පස්සේ ආර්ථික විශේෂඥයෝ අම්මා දිග සමීකරණ ලියලා කියනවා උඹට ඕනේ දේ මෙන්න මේ ක්‍රමයට ආර්ථිකයේ අපි ආර්ථික නිදහස ආර්ථික ප්‍රගමණය දියුණුව කියලා කුණුහරුප වගේක් ඔලුවට දාලා තියෙනවා. සමාජ විද්‍යාඥයෝ අපිට කියන දුප්පතුන් නැති ලෝකයක් හදනවා. අපි සීලිය අටතල පහසුකම් සහිත අපි සියලු sannivedana සහිත අපි කරලා දෙනවා. අපිට පොඩි කාලයක් දෙන්න අපි කරලා දෙන්න. ඉතින් අපි තාම යනවා. තාම යනවා හම්බ වෙච්ච එකෙක් හම්බ වෙච්ච එකියක් මට තාම හම්බෙලා නැහැ. එක්කෙකුටවත් මේ ඇති උණයි කියලා ඒ මොකද අපි අර පු탁 පු탁 වෙන් වෙන් වශයෙන් ගන්න මේ නානත්ත් කායා නානත්ත් සංඤී. ඉතින් මේක සරුවච්චන්හන්සේ දකින්නේ මේ අපේ දෝෂයක්වත් නෙමෙයි මේ සංසාරේ හැටි. හැබැයි මේක විතරක් නෙවෙයි තියෙන්නේ කියලා සරුවච්චන්සේ කියනවා. මේ නානත්ත් කාය නානත්ත් සංඤී කියන විඥානත්ථිතිය විතරක් නෙවෙයි තියෙන්නේ විඥාණය තමයි ඉන්න පුළුවන් තැන් ගොඩක් තියෙන එක manussත්ත්ව ප්‍රතිලාභය කියන ලොකු සම්පත්තියක්. හැබැයි මේ කාමයට පහඳින තාක්කල්. එහෙම නැත්නම් මේ ඕලාරික අත්පටිලාභේ ඉන්න තාක්කල්. එහෙම නැත්නම් මේ කාම ලෝකේ ඉන්න තාක්කල් බැඳගෙන පද විඳින්නයි තියෙන්නේ. ඒකෙන් තමයි මේක තේරුම් කරලා දෙන්න ලේසි විඥාණයට පිහිටන්න පුළුවන් අනෙකුත් තැන් වල සාපේක්ෂව බලනවා නම් චෛත්‍යයක සලපතල මළුව ඊගාට වැලි මළුව නෑ වැලි මළුව ඊට පස්සේ සලපතල මළුව ඊගාට පේසාවලු හරි විශාලයි. චෛත්‍යයකට ගොඩ වෙන්නේ ඔහම තමයි. ඒ නිසා අපි විඥානයේ කියන පාඩම ඉගෙන ගන්න යනකොට අපිට ඉස්සල්ලාම සිද්ධ වෙනවා නානත් කය නානත් සංඤී කියන මේ කතාව තේරුම් ගන්න. ඉතින් ඒක විඥානයේ තියෙන මේ නානත් කය නානත් සංඤී කියන එක තමයි පෘ탁ජන කියන වචනේ සඳහන් කරලා තියෙන්නේ. සියලු පෘ탁ජනයෝ ගේ ලකුණු ටික එකෙන් දැනගන්න පුළුවන්. යා කවදාකවත් එකම දේ නැවත හම්බ වෙනවට කැමති නැහැ. මගේ දේ තව කෙනෙක් සාධාරණ වෙනවා කියන්න කැමති නෑ. මම විශේෂයි, මම සුවිශේෂයි කියලා කියන තමයි දඟලන්නේ. පෘ탁 පෘ탁 කියලා කියන්නේ ඒකයි. ඉතින් ඒ ගතිය සන්තර්පණය කළ මැරිච්ච කවුරක්වත් නැහැ. හැම කෙනාම මැරෙන්න යනකොට තව ඩිංගිත්තක් තියෙනවා අඩුවක්. ඌණ ගතියක් තියෙනවා, අතෘප්ති කර ගතියක් තියෙනවා, කාම දාස ගතියක් තියෙනවා. ඒ ඌණතාවය අනුව අපි ඊගාවාත්මේ ලබනවා. කාට හරි පුළුවන් වුණොත් මේ නානත්ත කය නානත්ත සංඥා ශේස්ත්‍රයේ දිනුමක් ලැබපු කවුරක්වත්ම නැහැ. මහා මන්දාතු කියන රජ කෙනෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේ තමන් ආවර්ජනය කරලා මතක් කරනවා මම සක්විත රජ කෙනෙක් වෙලා හිටියා මේ මහා ලෝකයේ ලෝකේ කොදෙව් 700ක් තියෙනවා දූපත් 700ක් තියෙනවා මම ඒ දූපත් 700ටම රජේ කාලේ සක්විති ඒ දූපත් 600ටම තිබුණ රාජධානි 600ක් 700ක් ඒ රාජධාන 700ම තිබුණ වැව් එක එක එක දූපතක එක රාජධානියක වැව් පොකුණු 700 700 මාලිගාවල් 700යි ඇත්තස්ත්‍රී පාබල සේනා 700යි අන්තපුරේ ස්ත්‍රියව 700යි රාජසේවකයෝ මෙච්චරයි හැම තැනම තිබුණා ඒත් මැරෙනකොට මැරුණේ ඇති වෙලා නෙවෙයි. ඉතින් අපි වගේ නරපණුවන් ගැන කුමන කතා. අපිට වගේ 700ක් නැහැ එකක්වත් නැහැ ඒ තියෙන අපිටත් එච්චර. නමුත් අපි කවදාකවත් ඇති කියන ගතියක් නැහැ මේ නානත්ත් කාය නානත්ත් සංඥා නිසා. ඒ අර බුරුම ස්වාමීන්වගේ සාංශික කෙනෙක්ගේ පොතක් මම පරිවර්තනය කරා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා අඹ ගහක ගෙඩියක් කාලා බලන්න. ඒ පැපොල්ලඹ ගහේ ගෙඩිය පැපොල්ලඹ රහ තමයි. අලුඹ ගහේ ගෙඩිය අලුඹ රහ තමයි. කර්තකොළඹන් කර්තකොළඹන් තමයි. වෙල්ලේ කොළඹන් ගත්තා නම් වෙල්ලේ කොළඹන් තමයි. ඒත් එකම්මගේ දරුවා හදෙනෙක් ගන්න කවදාකවත් එකම රසය තියනවද කියලා? පුං නානත්ත කාය නානත්ත සංඥා. අරකයි මේකයි බෙල්ල කාගෙන ජීවත් වෙන එක තමයි තියෙන්නේ. කවවම කවදාකවත් සනීප සම වෙන්නේ මොකද කම්මං සත්‍යේ විභජති අදිදං හීනප්පණීතත. අපේ අපේ කර්ම නිසා අපි විවිධ කරලා දීලා තියෙන්නේ. දෙන්නේක් සමාන නැහැ. නියුන් දරුවෝ දෙන්නේක් ගත්තත් ගමන් බිමන් වලින්ව සමාන නැහැ. මේ නානත්ත කාය නානත්ත සංඥා කියන මේ කාරණාව අපි මේ තේරුම් අරගෙන ඒක තව තව වඩන්න නෙවෙයි සරුවත් යනස අපිට උගන්වන්නේ අපිට මතක් කරලා දෙනවා කාද්දාවත් ඉවර කරන්න බැරි එකක්. මේ විඥාන ඨීතියක් මේ කතා කරන්නේ ඒක නිසා මේකේ තියෙන ආදීනව නැත්තම් මේකේ තියෙන නපුර හැබැයි මේක සැරිසරලා ඉවර කරන්න පුළුවන් ප්‍රදේශයක් නෙමෙයි. එකකින් එකට කියන කොච්චර හරි ඇවිදින්න පුළුවන් ඉවරයක් වෙන්නේ නමුත් මේකේ තියෙන විවිධත්වය ඒක නිසා බුදුජානනාංශය මේකට ගොදුරු වෙන දේවල් වලට කාම ගුණ කියන නම දාලා තියෙනවා. අපි පහඳින්නේ ලද්දාපටම මැරෙනකම් අවුරුදු 6 ඉඳලා පළවෙනිම අවුරුදු 25 ජීවිතේ සුන්දරම වයස අධ්‍යාපනය කියන පිස්සුවට ගත කරනවා. එතකොට ඌ හොම්බේ. ඌට ඊට පස්සේ අන්දනවා කෝට් එකක් දානවා කැප් එකක් දාලා කියනවා උඹ අහවල් එකා කියලා. ඌට ලේබල් එකක් ගහනවා. එතකොට ඌට තේරෙන්නේ අපරාධේ ලස්සනම ශ්‍රී ලංකාවේ නෑ කියලා. ඒක නැති උනායි කියලා. දැන් පහේ හිතත්වයට යන එකට අන්දර ඇඳිල්ලයි දාන සපත්තු ඊල්ලන බෑග් එකයි දිහා පොඩ්ඩක් බලන්නකෝ. ඉබ්බෙක් ඒක බැඳගෙනම තමයි යණ යන තැන යන්නේ. පව් කියලා හිතෙනවා අපි ඒ දවස්වල උඩට ඇඳන යටට අඳින්නේ නැහැ. පහේසිසි ස්ක්‍රීන් ස්කෝලේ ඉන්න කාලේ ඌව දන්නෙත් නැහැ අපි. ඉතින් මේක අධ්‍යාපන ක්‍රමයට ගියාට පස්සේ මූට කවදාකවත් සෙල්ලම් කරන්න වෙලාවක් හම්බ නැද බලන්න. ඒ සුන්දර ළමා ජීවිතේ. ඉතින් එකනේ ඌට කරන්න පුළුවන් අම්මාට අප්පට වෛර කරන එක විතරනේ. ඒකනේ දැන් අද වෙලා තියෙන්නේ. හැම ශිෂ්‍යෙක්ම ගුරුවරයාට වෛර කරනවා. හැම ශිෂ්‍යෙක්ම අම්මට තාත්තට වෛර කරනවා. ඇයි මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලියේ ටීචර්ගෙන් ඉල්ලන්නද? අම්මගෙන් ඉල්ලන්නද? උන්ට නෑනේ අනේ නංගියේ අනේ මල්ලියේ මට දීපම් මගේ පුංචි කාලේ මට සෙල්ලම් කරන්න. දෙන්නේ නෑනේ. කාටක් වගේ ඕම සෙල්ලම් කර හිටියොත් අපේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න බෑ. උඹට දොස්තර කෙනෙක් වෙන්න හම්බ වෙන්නේ නෑ. උඹට සිවිල් සර්වන් කෙනෙක් වෙන්න හම්බ වෙන්නේ කියලා අරූට පසපැතරකින් උරක් ගහලා අහස් කූරුවගේ පත්තු කළා අරපම චෝස් ගාලා උඩ ගිහලා ඩෝන් ගාලා පුපුරෝ. අවුරුදු කාලේ අහස් කූරුව පත්තු කරනවා. අවුරුදුේ පළවෙනි අවුරුදු 25 සෝරි තමයි. ඒ ඇමරි එංගලන්ත මම යන හොඟක් කළාට ඕස්ට්‍රේලියාවට ඔය දෙසැම්බර් මාස වෙනකොට ඒ කාලේ ඒ ප්‍රතිඵල නිකුත් වෙන කාලේ. ප්‍රතිඵල නිකුත් වෙච්චාම පළවෙනිම පන්ති ලංකාවේ. උන් ඔක්කොම දොස්තරලා එහෙම නැත්නම් ඉංජිනේරු විභාගේ පාස් කරා. ඊගාට වියට්නාම්. ඊගාවට තායිවාන්. ඒ රටේ උන් ඉගෙන ගන්නෑ. උන් අවුරුදු 10 18 වලට මේසන් නැද්ද අතර ගන්නවා. අපි අක්කු කඹුරලා එළියට එනට ඌ ගියත් හදලා ගෑණියෙකුත් අරගෙන දික්කසාදත් වෙලා ඉවරයි. අපි උන් දාම ජොබ් එක හොයාගෙන ගෑණියක් හොයාගෙන ලෑස්ති වෙනකොට අවුරුදු 45ක් විතර වෙලා අර පිස්සු වැඩේ ඔක්කොම ඉවරයි. උන් දන්න මේ මොන මොන විභාගද? ඉන්ටර්විව් එකට ගියාට පස්සේ අහන්නේ කොච්චර වැඩ කරලා තියෙනවද කියලා. අපේ කට්ටිය ෆයිල් එකක් කරා යනවා. මෙච්චර මෙච්චර සහතික තියම් කවුරක්ක ගණන් ගන්න. උන් අවුරුදු 17 18 දෙම කර ජොබ් එකක් අල්ල ගන්නවා. ඉගෙන ගන්න නැහැ. ඇමරිකාවේ එන්නේ එන්නේ එන්නේ ජාතික ආදායම අධ්‍යාපනයට දෙන එක අඩු කරලා තියෙනවා. උන් ඕන කරලා තියෙන වැඩ කරන මිනිස්සු. ඒ නිසා අපේ වගේ රටවල් වල ඔක්කොමලා හයි ක්ලාස් ජොබ් ඔක්කොම කරන්නේ ඉන්දියාව, තායිවානේ, ලංකාව, ඒ මිනිස් තමයි කරන්නේ. ඉතින් මේ අධ්‍යාපනයෙන් ගිහිල්ලි වෙරලා ඒ මිනිස්සු ගියේ එක්කමලා පිට රටින් ගේන්නේ අසහනේ තමයි. හොඳ ඒක ගේන්නේ. සාමාන්‍ය අසහනේ නෙවෙයි උන් වහ කනවා. දන්නේම නෑ ඉඳපු ගමන් මේ විභාගේ පාසල වහුවෙන්ද වහ කාලා. මොනම හේතුවකින්වත් හොයන්න බෑ මොකද වහ කෑවේ කියලා. ඉතින් මේක නිසා මේ කාම ගුණ වැඩි සඳහා අද හදලා තියෙන මේ ක්‍රමවේදය අනුව දරුවා අසරණයි. ඒකට හේතුව දෙමාපියන්ගේ ඔළුව නරක වෙලා නැති. දෙමාපියෝ තම තමන්ගේ දෙමාපියෝ කරපේව නෙමෙයි කරන්න දැන්. අර දරුවෝ ඉස්සරහට තල්ලු කරගෙන උන් ලව්වා අර තමන්ගේ මාන්නක්කාරකම් වලට උන්ව තල්ලු කරනවා ඉස්සරහට. ඒ නිසා දරුවෝ වෛර කරනවා. ඒක ඉතින් කරන්න දෙයක් නැත්තේ නෑනේ. නමුත් කොයි වෙලාවක හරි තීරුම් ගත්තොත් මේ ජීවිතේ ජීවත් කරවපල්ලා. කොයිම අධ්‍යාපන ක්‍රමයකින්වත් උගන්වලා මේ මම දැන් මෙතන හිටපන් කියන එක. ආවෝ ඒක මහා නාස්තියන්නේ. ඔබ ආවල් කෙනා වෙන්න ඕන. ආවල් විදියට යන්න ඕන කියලා අර හනුමගේ පස්සපැත්තට ගිනි තිබ්බා වගේ මේක අරගෙන දුවන විලත් තියෙන බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ ලෝකයේ මේ අද තියෙන 2006 මේ 2017 ලෝකෙම නෙවෙයි සරෝජන්සේ වැඩි ඉන්න කාලෙත් එහෙම තමයි. ඒ නානා රස ඇහැට ගත්තොත් විවිධ වර්ණ සටහන් දැකීම සඳහා අතෘප්තික රසාවක් තියෙනවා. කනට ඇහෙන සද්ද කවදාකවත් නෑ වෙනස් කර කර වෙනස් කර කර අලුත් අලුත් සද්ද වල දුවනවා. නාසයේ තියෙන ගඳ සුවඳ කාශ්මීර දේශේ සුවඳ තුවරලා උල උල පුදුමාකාර දේවල් තියෙනවා. දිවට රස හන්දියකට ගිහිල්ලා බලන්න කඩවල හෝටල් ಜಾති নানা ප්‍රකාර හෝටල් තියෙනවා. ඒ වගේම කයට පහස කොට්ට මෙට්ට ඇඳ ඇතුළේ මේ ඇඳුම් පැළඳුම් කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද? ඊපස්සේ ඔළුවට දාලා තියෙන හිතවිලි එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයක තියෙන ෆැකල්ටිස් ගන්න බලන්නද? විශ්වවිද්‍යාලයක තියෙන ඩිපාර්ට්මන්ට්ස් බලන්න හැම එකම ඩිපාර්ට්මන්ට් එකක් හදනවලු තියෙන්නේ. මොකද ඌට හෙඩ් වෙන්න පුළුවන් නේ ඊට පස්සේ. සීමාවක් නැහැ විෂයන් වල. මෙන්න මේ தත්ත්වය යටතේදී එකෙකුට තේරෙනවලු බුදුරජාණන්සේ කියනවා මේ විදිහට මේ නානා කාම ගුණ වෙනුවට මේ කාම ගුණයන්ගෙන් වෙන්වීම ගැන හිතෙන් ඉඩ තියෙනවා කියලා. ඒක නිවන් දකින්නට වැඩිය අමාරුයි. මේ පිටිසට ඒකදී ස්තුතිවන්ත වෙන්න පුළුවන්. මේගොල්ලන්ට ඒක ඇවිල්ලා තියෙනවා. මේ කාමයන්ගෙන් කාම ගුණයන්ගෙන් වෙන්වීම හොඳයි කියලා. ඉතින් ඒක වෙන එක කාමයන්ගෙන් වෙන්වීමේ මනාපය පිළිබඳ ਸਰවචන්සෙ මොකද්ද කිව්වේ කියලා මේ වෙලාවේ අපිට පේන්නේ නැහැ අපිට තේරිලා තියෙනවා මේ විදිහට මේ විවිධ රස විවිධ ගඳ පහත විවිධ හිටියට කොහොම වුණත් මැරෙනවා මෙලෝ විතරක් නෙමෙයි තවත් ලෝකයක් ඇති. හොදක් නරකක් ඇති. ඒක නිසා පොඩ්ඩක් මේ කාම රස කාම ගුණ පැත්තක තියේදී ඒ ආධ්‍යාත්මයක් ගැන හිතන්න ඕනේ කියලා කලාතුරකින් කෙනෙකුට මේක වැටහෙන්නේ. ඒකට හිතනද මේ අපි ගෙවල් වල දාලා ආපු අනික්කුන්ට මේක කියලා දෙන්න කොච්චර අමාරුද කියලා. කප්පට කියන්න හමන උන්න හිතෙන්නේ අපිට පිස්සු කියලා. මේ ආව මිනිස්සුන්ට මේ රැයට කාලා බුදියන්නකම තියෙද්දි මේ යක්කෝ කෙලින් කටින් ඉඳගෙන ඉන්නවා කන්නේත් නැතුව මොන පිස්සුවක්ද මේ? අපි ගවල් වල මිනිස්සු එහෙමනේ හිතන්නේ. මේ කාම ගුණයන්ගෙන් වෙන්වීමට හිතන එක පිස්සුවක් කිය. හිතුවොත් යම් වෙලාවක හිතුවොත් ඒ කෙනා උත්සාහ කළොත් විවිධ අරමුණු වෙනුවට එක අරමුණකට හිත තියන්න අන්න එදාට තේරෙනවා අපි මොකද්ද වැඩිවේ කියලා. බුදුරජාණන් වහන්සේ අපට කියනවා මේ විඥානයේ තිටි ගොඩක් තියෙනවා. ඔය දීලා තියෙන දැන් ඔබ මේ නන්නත්තර කරන වෙලාව. පිස්සු අඳුරෙක් වගේ පන්නපු එකක් කරන්නේ. දැන් බලපන් ඒ වෙනුවට විකල්පයක් වශයෙන් එක තැනක හිටවන්න. අනේ එදාට අපි තාම ඉපදිලාවත් නැති අඳ බුලඳ බොළඳියෝ. හය හතර නොතේරෙන පොඩි දරුවෝ මොකද ওই නටවන්න දක්ෂ වුණාට අනුන් නටවන්නත් දක්ෂ වුණාට එක තැනක තියන්න බලන්න. තියන්න කියලා උත්සාහ කරන්න බලන්න එතකොට තේරෙයි අර කාම ගුණයන්ගෙන් වෙන් වුණාට මම නැවතත් කියනවා අර ඇත්තු අස්සු අස්සයෝ රත්තරන් මිනිමුතු සභාවල් ගෑනු මිනිහලා අයින් වුණාට ඇත් දෙක වහගත්තට පස්සේ ඔක්කොගෙම සංඥා ටික එනවනේ. ඒකනේ නීවරණ කියලා කියන්නේ. ඒවා කාම ගුණ නෙවෙයි. මෙහි ඇවිල්ලා ඇස් දෙක වහගත්ත ගමන් කොට්ටේ උඩ වාඩි වෙච්ච ගමන් අර කාම ගුණයන්ගේ සංඥා එක චිත්තක්ෂණයක් හිත නොතබා. දිගින් දිගටම දිගින් දිගටම කරදර කරනකොට තේනවා ඒ විවේකයේ සඳහා කාමය අයින් කළත් බුල්ඩෝසරයක් දාලා හරි කාම ගුණයන්ගෙන් නම් අයින් කරන්න බෑ. හිත ඒ තරම්ම ඇබ්බැහි වෙලා තියෙන්නේ නීවරණ පහ කියන්නේ මේ කාම සංඥාවට. ඉතින් අපි තවත් විඥාන ස්ථිතියක් හොයාගෙන කාමයන්ගෙන් වෙන් වෙලා ඒ වෙනුවට කාම ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවය කියලා කියන්නේ එක අරමුණකට හිත ගන්න එක විඥානයේ පැත්තෙන් කියන්නේ සර්වඥන්සේ වැඩි ඉන්න කාලේ හිටියා සාති කියලා භික්ෂුවක්. ඒ භික්ෂුව කියන්න පටන් අරගත්තා මේ තද තදේව විඥාන සංසරති සන්ධාවති අනඤ්ඤං කියලා. එකම විඥානයයි අපිට තියෙන්නේ ඒ විඥාණයමයි ලෝකෙ සංසාරෙන් සංසාරේ සංතරන්නේ වෙන එකක් නැහැ කියලා. ඉතින් ඔක්කොමලා කියන්න පටන් ගත්තා එහෙම කන්නේ නෙවෙයි බුදුහාමුදුරුව කියන්නේ කියලා. අර භික්ෂුකව නෑ මම බුදුහාමුදුරුවක බණ අහලා තියෙනවා දැකලා තියෙනවා. තදේව විඥාන සන්ධාවති සංසරති අනඤ්ඤා. ඊට බුදුඥානසේ චෝදනානෝ ගෙන්නනවා භික්ෂුව. ඊට පස්සේ ආනෝ ඔබ කියනවාද? ඔබ පිළිගන්නවාද? අනන්ට කියනවාද? එකම විඥානය ඒකමයි ඇවිදින්නේ කියලා. ඔව්. මං කවද්ද උඹට එහෙම කියලා තියෙන්නේ. මම කියන්නේ විඥානේ එතන එතන උපදින එකක්. ඒ නිසා ඒ විඥානය ඇවිදිනව නෙවෙයි බුදුසජනසේ සඳහන් කරනවා යම් යම් වස්තුවක් අල්ලගෙන විඥානයක් පහළ වෙනවා නම් අල්ලන අල්ලන වස්තු හැටියට විඥානේ නම වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ඇහැට වැටෙන රූපයක් මත නම් විඥානේ පිහිටන්නේ ඒකට චක්කු විඥානේ කියලා කියනවා. ඊ ගාව චිත්තක්ෂණයක වහාම සෝත විඥානයක් වඩපත් පුළුවන් අහන විඥානයක් වඩපත් වෙනවා. ඒ කිසියම් වග විභාගයෙන් නැතු ඊකට ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන පාට මාරු වෙන්න පුළුවන්. මේ බණ කියන බණහන අපිට කිසිම කෙනෙකුට ඒකේ න්‍යාය පත්‍රයක් නැහැ. විඥානේ මෙතනින්ලා මෙතෙන් පණින්නේ ඊගාට කියලා කිසිම කෙනෙකුට න්‍යාය පත්‍රයක් නැහැ. මම මගේ ඇහි විතරක් හිත තියාගෙන රූපවලන එක විතරයි කරන්න කියලා කරන්න බෑ. ඒ පයින්. හරියට උපමාවක් විදිහට කියනවා ගින්දරක්පත් වෙනකොට ඒකේ දර වලටපත් වුණොත් දර ගින්දර කියලා කියනවා. පිටුරු වලින්පත් වුණොත් පිටුරු ගින්දර කියලා කියනවා. එහෙම නැත්නම් පණ්ඩරල් කෝටු වලින්පත් වුණොත් පණ්ඩරල් ගින්දරක් කියනවා. බුදුහාමුදුරුවෝ අහනවා ගින්දර නිකන් ගින්දර කියලා જાතියක් තියෙනවද කියලා. නිකන් ගින්දර කියලා જાතියක් නැහැ. පත් වෙන උපාදාන කරන දේ අනුව ඒකේ ඉන්ධනයේ අනුව තමයි ගින්දර නම් කරන්නේ. ඒකේ විඥාණයටත් ඔය මොකක් හරි කුණු කන්දලක් බදා ගන්න නැතුව කදාකත් ඉන්න බෑ. ඉතින් ඒ නිසා අපි සාමාන්‍ය ජීවිතය කරන්නේ විඥාන හයටම පුළුවන් තරම් පොහොර දානකද. ඇති වෙන්න රූප පෙන්නනවා. ඇති වෙන්න ශබ්ද අස්සනවා, ගන්ධ බලනවා, රස බලනවා, පහස ලබනවා. විකාර අදහස් වලින් හිත පුරව ගන්නවා. එහෙම ජීවත් වෙන එකේ මේ විඥාණය තමන් ඇසුරු කරන ගොදුර, උපාදාන කරන දේ ඉන්ධන කරගන්න දේ අනුව නම් කරන්න කියන එක පෙන්නඳ සරුවචනාංශේ අර ගිහිගේ අත අරපු කෙනාට එහෙම නැත්නම් මේ කාම ගුණයන්ගෙන් වෙන් වෙච්ච එකනට කාම සංඥාවෙන් බැට දෙනකොට කියනවා ඇස් දෙක වහගන්න ඒතර විඥාණයට චක්කු විඥාණය වෙන්න ඉඩක් නැහනේ. අර පණින්න තියෙන එක දොරක් වහනවා. ඇස් දෙක වහගන්නයි කියලා කියනවා. සෝත විඥානයේ වශයෙන් සද්ද අහන්න යන්නේ ඒක නැති කරන්න පුළුවන් තරම් සද්ද අඩු තැනකට යන්නේ කියලා. අරණ්‍ය ගත වෙන්න, රුක්ක මූල ගත වෙන්න, ශූන්‍යාකාර ගත වෙන්න උනත් ඒ සද්ද අපිට මෙනි ආමන්ත්‍රණය කරන්නේ. ඒ නිසා සද්ද ගැන හිත කරදර ගන්න එපා. ඊට නාසයේ දිව සාමාන්‍යයෙන් කරදර කරනවා අඩු. නැහැයින් අරණ්‍ය වාසයේ ජීවත් වෙනකොට මහා ලොකු ගන්ධාතරල් හෝ මේ ගෑනුන්ගේ පුසුබවල් එන්නේ නැහෙනේ. නගරයට ගියොත් එහෙම මේක මල්ල කෙලියක් නේ තියෙන්නේ. හැම තැනම ලතු උලලා අරක උලලා මේගොල්ලෝ නැත්තම් උඩ පෝස්ටර් ගහලා හෙළුව පෙන්නගෙන අයියෝ මරු ඔය වෙසක් එකට එහෙම එළියට බැස්සට පස්සේ පාර දිගට අටවලා තියෙන හැටි බලන්න එක එක දේවල් ගඳ රස පහස බුදුන්සේ කියනවා කැලේට ගිහිල්ලා රූප බලන එකත් නතර කරන්න නැත්තම් ඇස් දෙක වහගන්න කනට සද්ද ඇහෙන එකට ගණන් ගන්න එපා මොකද ওই කතා කරන්නේ උඹට නෙවෙයි ගඳ රස ගන්න ඊට පස්සේ පහස තමයි ප්‍රශ්නේ මෙතනින් තමයි සරුවත් ඥානසේ මේ කාමේ සහ කාම ගුණේ නැති කිරීම සඳහා සටන් උපක්‍රමයේ පටන් අරගන්නේ අරඤ්‍යගතෝ ආරුක්ක මූලගතෝ ආසුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකම් පරිමුඛං සතින් නිසීදති පල්ලංකම් ආභුජිත්තා පරිමුඛං සතින් උපට්ඨපෙත්තා එතම අරඤ්‍යයට ඵලයන් විල ඇද්දක වහගනින් රූපේන එක తాවකාලිකව නැතර කරවා සද්ද වලටත් හිතියොදන්න එපා නාසයේ දිවේ ප්‍රශ්නයක් නැහැ. පළඟ බඳ වාඩිවියක්. වාඩිවයි කියලා කියන්නේ කයට චේතනා දාන්න එපා දැන් ඊට පස්සේ. චේතනාපූර්වක කය නලවන්න එපා, හොලවන්න එපා, අදිෂ්ඨාන කරන්න එපා, සංස්කාර කරන්න එපා. කය එහෙම තැම්පත් කරපන්. එකාකාරට ඒකලේ ආභෝග කරන්නයි කියලා කියනවා. ඉඳගෙන වාඩි වෙලා මම දැන් ඇත් එක වහගෙන සමබර වාඩිනොත් මෙහෙමයි මගේ හිතට වැටෙන්නේ කියලා කයේ ඉරියව්ව ආභෝග කරන්න කියනවා. හිතට ගන්න කියනවා. මම දැන් ආරම්භයේදී ඉඳ ගන්නකොට මෙහෙම හිටියේ. ඒකල මොනවත් නොකර වෙන්නේ මොනවද කියලා බලන්න කිව්වා. හුස්ම ගන්න යන්නත් ඒවා. හුස්ම ගැනීමචාවයි. රූප බලන්න ලැබුණා කියලා කනගාට වෙන්නත් එපා. හද්ද නැහැ වුණා කියලා කනගාට වෙන සංගතිය මොකද්ද කියලා බලන්න ගියාම මෙතනදී සරුවචනාන්තේ සඳහන් කරන්නේ සංඛාරපච්චය විඥාණං කියන එකේ සංස්කාර පුල්ලුවන් තරම් නතර කරලා විඥාණයට නටන්න හරිනවා. යමක් නොකර සිද්ධ වෙන දේ දිහා පූර්ණ සතියේ සාති භික්ෂුව කිව්වේ එකම විඥානයේ තියෙන කියලා. සති භික්ෂුව එහෙම කියන්නේ සති භික්ෂුව කියනවා මොනවත් නොදුන්නත් ඇහැට රූප නොදුන්නාට කනට සාද නොදුන්නාට දිවට නාසයට රසමස උළු නොදුන්නාට මේ විඥාණය පුදුමාකාර නැටිලක් නටන. හරියට කැලේ හිටපු කුළුමි හරකෙක් ගෙනල්ලා ගම්මැද්ද බැඳගත්තා වගේ. එතෙන් එහෙම ඇවිද ඇවිද හිටපු කුරුල්ලෙක් ගෙනල්ලා කුරුළු කූඩුවක දැම්මා වගේ මේක බුදුම නැටිලක් නටනවා. මෙන්න මේක දිහා බලන්නේ. දැන් gederin දැද්දි ඔය මොනක්වත් ගායක් නැහැ. giderinuකොට ටෙලිවිෂන් බැලුවොත් පැයක් ඉන්නවා කියන එක සිම්පල් නේ. දැන් මේ ඇවිල්ලා විනාඩි 5ක් ඉන්න බලන්න කටි ගායේ එහෙ නලියනවා මෙහෙ නලියනවා දඟලනවා කකුල රිදෙනවා බෙල්ලේ අමාරුයි කොන්දේ අමාරුයි ලයිස්තු වැලයි. gedara ඉන්නකොට gedara මිනිහා එනවා කියලාවත් මතක නැහැ. බත්තලිය එහෙන් තෝස් වෙනවා ඒත් ප්‍රශ්නයක් නැහැ. ඇයි මේ ටෙලිවිෂන් එක බලනවා? ඒ නිසා මේ පිටින් අරමුණු දෙන තාක්කල් විඥාණය පුදුමාකාර සවරමක් සවරම් කෙලිනවා. බුදුජානනාංශය කියන මේ විඥාණයට ආහාර පොඩ්ඩක් අඩු කරන්න හය ආකාරකින් ලැබෙන ආහාර වලින් එක ආකාරයක් විතරක් දෙන්න. කයට විතරක් හිත යොදලා රූප බලන එක, සද්දහන එක, ගන්ධ රස සහ හිතින් හිතවිලි හිතන එක නතර කරන එක පොඩි උපමාවකින් තමයි බුදුඥානසිකේ සඳහන් කළ තියෙන්නේ. තලගොයෙක් රින් ගැව්වොත් හිල් හයක් තියෙන හුඹහකට තලගොයා මරා ගන්න කැමති වැද්දා මොකද කරන්න කියලා ප්‍රශ්නයක් ආවා. එතකොට දෙන උත්තරේ තමයි හිල් පහක් වහලා. ඊටු හිලෙන් දුම් බිමිනවා. එතකොට තලුගාට එන්න බැරි වෙච්චාම එළියට එන්න පුළුවන් අර එක හිලෙන් විතරයි. එතකොට කැමැත්තක් කරනවා. අන්නේ වගේ මේ හිඳගත්තාම අපේ කය තුඹහක් වාගේ තමයි. ඇහැ කියන හිලක් තියෙනවා, කන කියලා හිලක් තියෙනවා, නාසය කියලා හිලක් තියෙනවා, කට කියලා හිලක් තියෙනවා. මේ හිල් ටික වහලා ඇතුලේ කබ්බ ඇතුලේ ඉන්න තලගොය දිහා හොඳට බලන්න හිටියොත් මෙයා මේ ආහාර නැතිකොට නටන නැතිල මෙහෙමනම් අපි gedara dore ඉගෙන විවිධ වර්ණ සටහන් දෙද්දි විවිධ රූප ගඳ සද්ද රස පහස දෙනකොට මෙයාගේ චර්යාව මෙයාගේ ගතිය මෙයාගේ ඝටනාව මෙයාගේ හැසිරීම කොහොමද කියලා හිතා ගන්න කියනවා. එතකොට පිස්සු හැඳිච්ච වඳුරෙක් වාගේ අත්ෙන් අත්තට පනින්නේ බලලවත් නෙවෙයි. දැක්ක බැන්නා. මේන්න මේක තේරුම් ගන්න පුළුවන් කාදා හරි කාට හරි ඒ විඥාණයට දෙන දරවල ගින්දරපත් වෙන දර ඉවර කරාට පස්සේ දැන් අර ගිනි දඹුපත් වෙනවනේ. ආන්න ඒව එකක් තමයි අපි පරියංක භාවනාදී කරන්නේ. රූප ආහාර දෙන්නේ ශබ්ද ආහාර දෙන්නේ ගන්ධ ආහාර දෙන්නේ රස ආහාර දෙන්නේ පොට්ටබ්බයත් පුළුවන් තරම් අඩු කරනවා හොඳ පහසු විදියකට වාඩි වෙන්න සමබරව වාඩි වෙන්න සහැල්ලුව වාඩි වෙලා ආභෝග කරන්න මම දැන් පහසුවෙන් ඉන්නකොට මට මෙහෙමයි වැටහෙන්නේ ආයෙත් පස්සේ දැන් මේක ඇතුලේ මොකද්ද නටන නැටිල්ල කියලා බලන්න. මේක ඇතුලේ වෙන්නේ මොකද්ද කියලා එක්කෙකුටවත් කියන්න බෑ. ඇස් දෙක වහගෙන මේ වෙන දේ මොකද්ද කියලා කිව්වොත් කිසිම භාෂාවක කිසිම ව්‍යාකරණකින් හෙලි කරන්න බෑ. ඒ කියන්නේ අත්දකින්න නැතුව නෙවෙයි. අතීතයට ගියොත් අපිට භාෂාවෙන් හෙලි කරන්න පුළුවන්. අනාගතයට ගියොත් අපිට භාෂාවෙන් හෙලි කරන්න පුළුවන්. අනුන්ගේ දෙයක් භාෂාවෙන් හෙලි කරන්න පුළුවන්. අන් තැනක දෙයක් ඉතින් මම දැන් මෙතන කියන එක මොනම තාලෙන්වත් හෙලි කරන්න බෑ. නිසා කමටහන් සුද්ධ කරන්න ගියාම ඔක්කොම අඳ ගොළු බීරි. කියා ගන්න බෑ. ඒ නිසා බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා ඒක ඇත්ත. ඒ කතාව මොකද මේගොල්ලෝ සෙල්ලම් දන්නේ රූප බලන වෙලාවේ සෙල්ලම් දානවා. සද්ධාහන වෙලාවේ සෙල්ලම් දානවා. ගන්ධ රස පහත වෙලාවේ තියෙන මොකක්වත් නැත කරලා වෙන්නේ මොකද්ද කියලා බලපන්. ඔක්කොම අංජබජල් වෙනවා. ඉතින් එතකොට ඒ දැනෙන දේ මේ හරියට හනුම යන්න ඇරලා හනුව අංජනම බලන එක ලව්වා ගුරුන්නාන්තේ වෙන්නේ මොකද්ද කියලා අහගන්නවා වගේ. ඒ පණ්ඩිත සායනසේ ආප්තෝපදේශ හදලා මේ ගෝයෝගාවචරය කතා කරනවා. ඇද්දක වහන තමන් ඉන්නේ ඉරියව්වේ මම දැන් මෙතන ඉන්නවා කියන මොනවද වැටෙන්නේ කියලා. මොන විදියෙන්වත් කියන්න බෑ. මොකද කාමේ නෑනේ. අපේ භාෂාව සම්පූර්ණ විචක්ෂණ භාවයටපත් වෙන්නේ කාමේ තියෙනකම් විතරයි. මාන්නේ තියෙනකම් විතරයි. දෘෂ්ටි තියෙනකම් විතරයි. ඉතින් අර චිත්තක්ෂණේ ඒ තරම්ම කාමෙන් තොරයි, දෘෂ්ටියෙන් තොරයි, මාන්නෙන් තොරයි. ඒ නිසා අපිට හරි පාළුයි. යන්න බැරි කමක් නැහැ. ඕන කෙනෙකුට යන්න පුළුවන්. නමුත් ඒක හෙලි කරන්න බැරි කමෙන් පේනවා අපේ හිත නික්ලේශී බවට කොච්චර බයද. කෙලස් තියෙනකොට අපි විශ්ව රචනාවල් ලියනවා සාහිත්‍ය සම්මාන ලබනවා නව නිර්මාණ කරනවා ප්‍රගතිශීලී ඔක්කොම තියෙනවා මුත් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන විඥානයේ තවත් තැනක් තමයි ඉන්ද්‍රිය බද්ධ නැති විඥාන මේ ඇහැට බැඳිච්ච විඥානේ චක්කු විඥානේ කනට බැඳිච්ච විඥානේ සෝත විඥානේ එකකටවත් බැඳෙන්නේ නැතුව විඥාණයට කියන්න බලන්න මේ දැන් මම මෙතන ඉන්න බව දැනගන්න මොනම භාෂාවක්වත් කියන්න බෑ ඒ නිසා ඒකෙදි අපි තාම ඉපදිච්ච නැති කලල් දරුවෙක් වගේ හැබැයි මේක අත්දකින්න බෑ කියලා කෙනෙකුට කියනවා නම් එයා භාවනාවට අබහුවයි. මේ ඉන්න කට්ටියට මම එහෙම චෝදනා කරන්නේ නමුත් මේක හෙලි කරවීම මේ විඥානීය යමක පිහිටන් නැතුව ඉන්ද්‍රිය බද්ධ විඥාණයට යන්නේ නැතුව අනින්ද්‍රිය බද්ධ කරලා ඒක ලොකු ප්‍රයත්නයක් කරන්න ඕනේ. ඒ කියන්නේ Taman ඉන්න ගන්න ටිප් වල පුරුදු වෙන්න ඕනේ. මේ ඉඳගෙන ඉන්න එක කරලා කරලා කරලා පුරුදු වෙන්න ඕනේ. යමක් නොකර වෙන දේ බලන එකයි මෙතන මේ සංස්කාර තිබුණොත් අවිද්‍යාව නිසායි. සංස්කාර තිබුණොත් විඥානය හැදෙනවා. අපි සංස්කාර කරන්නේ නැහැ. ආයාසෙන් හුස්ම ගන්නවත් නැහැ. මට අරක කරන්න ඕනේ මේ කරන්න ඕනේ කියලා අදහසක් දාන්නෙත් නැහැ. වෙන දේ බලන්න. ඒක නිසා කොයි වෙලාවක හරි යෝගාවචරයට මේ කයෙහි හිත හිටලා එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත හිටලා අර ඉඳගත්තට පස්සේ ආභෝග කරන කයෙහි හිත හිටලා තිබ්බොත් ඒ පදාසෙම කෙලස් නැහැ. චිත්තක්ෂණ කීයක්ද දුවන්නේ පුරා පලාතටම කෙලස් නැහැ. කෙලස් නැති තාක්කල් ප්‍රකාශ කරන්න බෑ. ලෝකේ ප්‍රකාශිත හැම දෙයක්ම සංඥාවක් කරහා කරන්නේ හැම සංඥාවකම කෙරෙන කෙලසෙනේ. සර්වඥාන්සේ දේශනා කරලා තිනවා මේ ලෝකේ සංඥාවකින් කෙලෙසිච්ච නැති දෙයක් නැහැ. කෙලෙසිච්ච නැති වර්තමාන මොහොත හෙලි කරන්න බෑ. එතකොට අපිට පොඩි ලාභයක් හම්බ වෙනවා පොඩි පැලිරක් හම්බ වෙනවා මේ නානත්ත් කාය නානත්ත් සංඥා ඉන්න අපි ඔක්කොටම එක තැනකට යන්න පුළුවන්. අපි ඔක්කොම සමාන වෙන තැනක් තියෙනවා වර්තමාන මොහොතේ. හැබැයි ඒකේ තියෙන පොඩි දෝෂයක් හෙලි කරන්න බෑ. ප්‍රකාශ කරන්න බෑ. දේශනා කරන්න බෑ. ඉතින් අපි එතෙන්ට යන්නේ නැති එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. යන්න බැරිකමත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක හරීම කම්මැලි. හරිම නීරසයි. ඉතින් යෝගාවචරය ඇහෙනවා නිකන් ඉන්න නිසා ස්වාමීන් වහන්සේ ඕකටේ මෛත්‍රී භාවනා කෙරුවොත් හොඳද නිකම්ම නිකම් බලා ඉන්නවට වැඩිය. හොඳයි. මයිකල් ජැක්සන්ගේ සින්දුවක් අහනවා ඒක හොඳයි. එතකොට හිත හිටිනවා. ඒක නිසා දීලා ඔක්කොම පහසුකම් ටික දීලා අරමුණක් නැති එහෙම නැත්නම් ඉන්ද්‍රියක් සම්බන්ධ කරන්නේ නැති මේක ඇත්තට මේකේ කායින්ද්‍රිය සම්බන්ධ වෙනවා. කායේන්ද්‍රිය දෙන්නේ අවිඤ්ඤා අසංස්කාරික ටික විතරයි. හිතාමතා කරන දේ සියල්ලම නැතර කරනවා. අන්තිම අමාරු. ඒක තමයි අමාරුම දඬුවම අපිට කරන්න තියෙන ලෝකේ අපි වාඩි වෙලා මෙගින හොඳට පහසුවට වාඩි වෙනවා. හොඳට සමබරව වාඩි වෙනවා. හොඳට සැහැල්ලුව වාඩි වෙනවා. වාඩි වෙලා වැඩක් දෙන්න එපා. යුතුයකමක් දෙන්න, වාක්‍යයක් දෙන්න, හිතාමතා මොකුත් කරන්න බෑ. වෙන්නේ මොකද්ද කියලා බලනකොට අර තිබෙන නානත්ත් කාය නානත්ත් සංඥා වෙනුවට විකල්පයක් අපට හම් වෙනවා ඕනම කෙනෙක් වර්තමාන මොහොතට આવොත් නානත්තක් නෑ එකක්වත් තියෙයි. එකම දේ ඔක්කොටම වැටේ. හැබැයි ඒක ප්‍රකාශ කරන්න බෑ. ඔය නිල්ලම ඉන්නකොට මට වෙච්ච දෙයක් තමයි ඉගෙන දැන් අවුරුදු 30කට විතර ඉස්සෙල්ලා මේක කියන්න ගිහිල්ලා වෙච්ච එකක්ද නැත්නම් කරන්න ගිහිල්ලා වෙච්ච එකක්ද මට මතක නෑ. ඒක පාට මට හිතෙනවා මට ඉස්සෙල්ලාම කවද්ද ලුණු කැටයක් කටේ තියලා මතක තියෙන්නේ කියලා. ලුණු ඇටයක් දිව උඩ තිබ්බහම මතක තියෙන්නේ කවද්ද කියලා. ඉතින් හරියටම දිනේ මතක නැහැ. මම බැලුවා දැන් එදා අවුරුදු 10 දී කියලා හිතමු ලුණු ඇටයක් තියලා රස බැලුවේ දැන් මගේ එතකොට අවුරුදු 30 ගානක් ලුණු ඇටේ රසය අවුරුදු 10 ඉඳලා 30ට යනකොට වෙනස් වෙලාද කියලා. ලුණු රස කවදාකවත් වෙනස් වෙන්නේ ලුණු රස බලන පුද්ගලයා වෙනස් උනායි කියලා කිව්වට ලුණු රසේ වයස අනුව වෙනස් වෙන්නේ නැහැ. ලුණු රස ලුණු රසමයි. සරුවචන් සඳහන් කරන ධර්මයේ ඒකාන්ත විමුක්ති රසේ වර්තමාන මොහොතට ගිය ගමන් තේරෙනවා. ඒක ඔක්කොගෙම සමානයි. ඒ නානත්ත්ව ගතියක් නැහැ. ඒක වෙලා තියෙන එක හෙලි කරගන්න බැරි නිසා අපි හිතනවා දැන් මට හිතන එක නෙවෙයි මෙයාට හිතෙන්නේ. රහත් වෙච්චාම වෙන එකක් හිතේ, ගෑනුන්ට වෙනම එකක් හිතේ, පිරිමින්ට වෙනම එකක් හිතේ, බොස්ට වෙන එකක් තේරෙයි, සබ්බෝඩිනේට්ස් වෙන එකක් තේරේ, දොස්තරට වෙන එකක් තේරේ, ශිෂ්‍ය ලෙඩාට වෙන එකක් තේරේ, ගුරුවරට වෙන එකක් තේරේ, ගෝලයාට වෙන එකක් තේරේ, රජුරන්ට වෙන එකක් තේරේ, රටවැසියට වෙන එකක්. කිසිම වෙනසක් නැහැ කියලා කිව්වට එක්කෙනෙක්වත් පිළිගන්න කැමති නැහැ. එතන නානත්වයක් නැහැ. දැන් මේ සතිපාසලේදී අපි පොඩි ළමයින්ට මේ මම දැන් මෙතන එක කියන එක ඔලුවට දාලා ඒ ළමෙන් අහනවා අපි දැන් ඕනද වැටුනේ කියලා. අනේ පුදුමාකාර තාලවලට එකම දේ තමයි කියන්නේ. නාකියෝ නාකිච්චෝ වගේම නෙවෙයි. ඒ පොඩි උන් දෙනකොට උන් ඒක එහෙලි කරන්න උත්සාහ කරනවා. එහෙලි කළාම පේනවා ඇමරිකන් කාර්යයක් කරුවත්, ගෑනු දරුවෙක් කරුවත්, පිරිමි දරුවෙක් කරුවත්, නාකියෙක් කරුවත්, නාකිච්චෙක් කරුවත් ඒ වර්තමාන මොහොතේ තියෙන එකම රසය රසයක් විදිහට ඒගොල්ලෝ ගන්න. ඒක මේ අභ්‍යාසයක් විදිහට ගන්න. ඒක නිකන් අමුතු විදිහට ගන්න. නමුත් පොඩි උන්ට ඒක රසයක් කරලා දෙන්න පුළුවන්. දුන්නාට පස්සේ ඒගොල්ලෝ හේලි කරනකොට තේරෙනවා කොච්චර සුන්දරද කොච්චර අහිංසකද ඒකේ කිසිම જાතියක් වංශයක් ලිංගයක් මොනම දෙයක්වත් නැහැ වෙන විදියකට කියනවා නම් වර්තමාන චිත්තක්ෂණයේ මූලධර්මවාදී කරන්න බෑ සිංහල බුද්ධඝම කරන්න බෑ ගෑනුන්ට විතරයි උපසම්මද හාමුදුරන්ට විතරයි පිරිමින්ට විතරයි මොකක්වත් කරන්න බෑ ඉතින් අර ඒ නානත්ත් සංඥාවට අපි කොච්චර කොච්චර කැමැතිද කියනවනම් විඥානත් හිතේට ඥානත් සංඥා කැමැතිද කියනවනම් අර ඒකත්වයට යන්නේක අපිට වෙන්නේ මාළුවෙක් ගොඩ දැම්මා වගේ. ගැඩවිලෙක් කරන් දෙකට කැපුවා වගේ. පුදුම අපහසුවක් තියෙනවා. බැරි නිසා නෙවෙයි ඒ. කවදාකවත් නැහැ. මේ වර්තමාන මොහොතේ හිත ගත්තට පස්සේ ඒක බැරිකමක් නැහැ. නමුත් මේක මෙච්චර අර නානත් සංඥා නානත් කායයකට විප්ලවීය පිළිතුරක් බව එතනමට අත්දැකිය හැක්කක්. මට තියෙන manussකම ඔච්චරයි. මම ගැන අනුකම්පා කරනවා නම් පුළුවන් තරම් හිත බලන්න මේ නානත්ත් සංඥා නානත්ත් කාය තියෙන ඉබේ දුවන හිත පුළුවන් නම් චිත්තක්ෂණයට මම දැන් මෙතන කියන තැනට තියලා කොච්චර වෙලා තියාගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. තියාගෙන ඉන්නකොට තේරෙන පටන් ගන්නවා ඒකත් මේ තිතියක් කියලා. ඒකෙත් ලැබුම් පොලක් කියලා. ඒකත් සමතුලිතතාවයක් කියලා තේරෙන්න පටන් ගන්න කොච්චර කල්යයිද කියලා හිතන්න මේ නානත්ත් කායා නානත්ත් සංඥා දුවන විඥාණය ඒ වෙනුවට එක තැනක ඉන්න නැත්නම් එක වර්තමාන මොහොතෙත් නතර වෙන්න පුළුවන් සමතුලිතතාවයක් ගන්න පුළුවන් ලැබුම් පොලක් හදාන්න පුළුවන් තිප්පොලක් හදා ගන්න පුළුවන් කියලා තේරුම් ගත්ත අවස්ථමයි අපි කියන්නේ සෝවන් වෙනවා කිය. තාම වෙලා නැහැ. ඊට තේරෙනවා මේ නන්නත්තාරේ නහබදුරාවේ පතුරු ගෙහි ඇවිදින හිත වර්තමාන මොහොතට ගත්තාම කිසිම ඉන්ද්‍රියකට බද්ධ නැහැ. විඥානේ තියෙනවා. මේක බුදු ඥානෙට අපිට දෙනවා විප්ලවීය වෙනත් උත්තරයක් විදිහට. පුළුවන් නම් කරලා බලපන්. අර මෙතෙක් කල් දුවපු පය දාච්ච බල්ල වගේ දුවදුවා හිටපු හිතට වර්තමාන මොහොතේ හිටපන් කියලා. එදාට අපි අතර තියෙන මේ යුද්ධ නැති වෙලා යයි. එදාට අපි අතර තියෙන මේ දේශ සීමා අරගල නැති වෙලා යයි. අපි එදාට මිනිස්සුයෝ වෙයි. අපි මේ නානත්ත් කාය නානත්ත් සංඥාට යන කන්තිරිසං වෙන මොනම වචනයක්වත් නැහැ. බුද්ධ ඥානයේ සඳහන් කරලා තියෙන මේ නානත්ත් කාය නානත්ත් සංඥා තියෙන හැම වෙලාවෙම අපි ප්‍රපංච කරනවා. තණ්හා වඩනවා, මාන වඩනවා, දිට්ඨි වඩනවා. පపంచාබි රතෝ මගෝ. ඒ ප්‍රපංචා රතය තියෙන මිනිහා මුර්ගයා. මනුස්ස ස්වරූපේ හැබැයි හිත තියෙන්නේ නිතරම අසම්තුෂ්ටි කරව අරක ගනින් මේක හොයපන් එහාට බලයන් චාන්චු මෙහාට බලයන් චාන්චුන් අරක ගෙනින් චාන්චුන් මේක ගෙනින් චාන්චුන් සිංගප්පූරුවේ වැසියෝ කයමට භූමිට රුසියෝ කියලා කන එකමනේ වැඩි ඒක එක ඉන්ද්‍රියන් හරහා කාපිරේ ඇටෝම් ගෙදර ගියා කනවා උදේට කනවා ඊට දවල්ට කනවා දවල් කනවා රැයට කනවා රැයට කල හෙට උදේ ගැන කල්පනා කරනවා හෙට උදේ ආයෙ නැගිටලා කනවා කකා කකා ඉන්න එක තමයි තියෙන්නේ පොඩ්ඩක් මේකේ මේ වර්තමාන මොහොතේ හිටපන් කියලා කිව්වහම ඒක පේන්නේ අර සම්පූර්ණ නානත කය නානත සංඥාවට තන්නේ කර අභියෝගයක් වශයෙන්. එනිසා හිතෙනවද කාට හරි නිකමටවත් ලෝකේ ඔක්කොම බුද්ධ ආගමටයි කියලා. හීනකින් අතීතන්න එපා. මේක බෞද්ධ රාජ්‍යයක් හදන්න හදනවා බෞද්ධ ඒ වකදාකත් වෙන්නේ. මොකද අපිට රණ්ඩු කරන්න තියෙන්නේ මේ පල්ලෙහාට ගන්න ගඟක් එක්ක අපිට උඩහට යන්න වෙලා තියෙන්නේ. මේක හැබැයි Tamanට කරතයි. තමන්ඩ කරතෑකි ඒක තේරුම් අරගන්න මේ නානත කය නානත සංඥා කියන පෘ탁 පෘ탁 ගති වෙනුවට මමත් මිනිස්සෙක් මිනිසෙකුට විතරයි වර්තමානයේ හිත ගන්න පුළුවන් වංශයකට විතරයි වර්තමානයේ හිතගත් බව ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ආභෝග කරන්න පුළුවන් ඒක තමයි බුදුහාම අපට දෙන අභියෝගය ඉතින් අපි ඒකට උත්සාහ කළොත් අද විද්‍යාවත් ඔප්පු කරලා පෙන්නවා බුදුහාමුදුරුත් ඔප්පු කරලා පෙන්නවා ඒකනම් කරන්න ඕනේ අපිට දහසකුත් එකක් ක්‍රම තියෙනවා අපිට කළ යුත්තේ වර්තමානයේ හිත ගන්න එක නම් දැන් මම දැන් මෙතන කියන එක නම් ඒක අපි ගත්තොත් අපිට අභියෝගයක් විදියට අපි හැම කෙනා ළඟම දහසකුත් එකක් ක්‍රම තියෙනවා. නමුත් අපිට බුදු සැකයක් තියෙනවා මේකද නිවන් මාර්ගය කියලා. අපි හිතන්නේ එහෙම නෙමෙයි ත්‍රිපිටකේ කටපාඩම් කරන්න ඕනේ. විනය තියෙන්න ඕනේ. පැවිදි වෙන්න ඕනේ. බුද්ධ ආගම වෙන්න ඕනේ. එහෙම නැත්නම් අයියෝ මේ ලයිස්ට්ුවේ දිග කියන්න ගත්තොත් හෙට උදේ වෙනකන් කියන්න මේ manussකමත් එක්ක හම්බ වෙච්ච දෙයක් නෙවෙන දැනටමත් හම්බෙලා තියෙන එකක්. ඒක සාක්ෂාත්කරණය සඳහා මේ නන්නත් කායන අනන්ත සංඥා තියෙන හිත බම්බු ගහ ගන්න ඇරලා මේ ඉන්ද්‍රිය බද්ධ නැතුව මේ මම දැන් මෙතන තියෙන එක එක චිත්තක්ෂණයක් අඳුරගන්න ඒක එච්චර අමාරුයි කියලා මම අභියෝග කරන්නේ. ඒක ආභෝග කරන්න. මෙන්න මෙතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. මෙතනින් තමයි මේ ප්‍රත්‍යක්ෂණය වෙන්නේ අස්පනා අපිට දැනගන්නේ ආන්නේ ආභෝග කරපු දවසේ නිවන් දැක්කා වගේ ඊට පස්සේ කිසිම බාධාවක් නැහැ අපිට නැවතත් ඒ චිත්තක්ෂණයට එන්න. නමුත් අපි ළඟ බරපතල සැකයක් තියෙනවා. ඕකද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිවිසුම. ඕකද අපි බුදුහාමර අපිට කියන දේ කියන එක නම් කියලා දෙන තැනක්මයි ජීවිතේට මම දැකලා තියෙනවා. කියලා දෙනවා নানা ප්‍රකාර ලයිස්තු নানা ප්‍රකාර සමීකරණ নানা ප්‍රකාර දිග යාන් හැලි කියලා දෙනවා වර්තමාන මොහොතට ගැනීම කියන එක එහෙනම් මේ අප්‍රමාද පදය එහෙනම් මේ සතිය මොකද අපි මේ නානත්ත කාය නානත්ත සංඥා අනුන්ටත් නානත්ත කාය නානත්ත සංඥා දීලා අපිනුත් නානත්ත කාය නානත්ත සංඥා වෙන්නේ කක්ක කරගෙන ගා ගන්නවා හැම කෙනා තමනුත් කක්ක කරගන්න ඒගොල්ල කක්ක ගා ගන්නවා. ඔය කොච්චර කක්ක කරත් කොච්චර කක්ක ගෑවත් අර සරුවත් චරන්සේ පෙන්න නෑ. මේ නානත් ගාය නානත් සංඥාවට හම්බෙන මේ විප්ලවීය විකල්පය මම දැන් මෙතන ඉන්නකොට ගන්න පුළුවන්. ඒකට වෙනම විඥානත් හිතියක් තියෙනවා. එහෙම නැත්නම් විඥානයේ සමතුලිතතාවයක් තියෙනවා. අන්න ඒක ස්වභාවික මට්ටමක්. ඒක මේ ජීවිතේ ලැබිය හැක්කක්. ඒකයි බුදුජානසික පණිවිඩයේ තියෙන සාරාර්ථය කියලා කාට හරි හේතු ගන්නන්න පුළුවන් වුණා නම් මේ මිනිස්සයා මනුස්ස තත්ත්වෙන් උත්තර මනස ධර්මයට යනවා. මේ මේක තේරුම් නැතුව කට්ටිය ඔක්කොම නානත්ත කාය නානත්ත සංඥා නිසා අපිත් නානත්ත කාය නානත්ත සංඥා වෙන්න ගත්තොත් තිරිසං වෙනවා. මේ නානත්ත කාය නානත්ත සංඥා එකට බුදුරජාණන් සඳහන් කර තිනවා manussෝවා ඒකච්චෝ බ්‍රහ්මෝවා දේවෝවා කියලා. විනිපාතිකෝවා කියලා. ඒ නිසා අපි කොයි වෙලාවෙ තිරිසං වෙනවද? කොයිලායි මනුස්ස වෙනවද? කොයිල උත්තරී මනුස්ස වෙනවද කියලා කියන අටුවාචාරින් වංශලා කෙනෙකුට මැරිලා ඊගාව ආත්මෙ උපදින එක නෙවෙයි. මේ ආත්මෙදිම අපිට දැනගන්න පුළුවන් මේ ප්‍රපංච කරන ලෝකෙට වැටුනොත් තිරසක්. වර්තමාන මොහොතේ හිත ගත්තොත් මනුස්සයි. වර්තමාන මොහොතේ හිත තියෙන කියලා දැනගත්තොත් මට පුළුවන් මම ගත්ත මම දන්නවයි කියලා. එහෙනම් එයාට නිවන් මාර්ගේ පෑදිලා එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙනවා. ඊට පස්සේ යාට කල යුත්තක් තියෙනවා. මේ නානත ගාය නානත සංඥා කට්ටියත් එක්ක ඉඳලා පුරුදු කරපු දේවල් තියෙද්දී හැකිතාක් තුරට අර ඒකත්වයකට එහෙම නැත්නම් වර්තමාන චිත්තක්ෂණයට ගැනීම සඳහා කටයුතු කරන්න ගත්තොත් නාකි නාකි කියන අමාරුයි මම දන්නේ නමුත් කරන්න පුළුවන් මටත් දැන් වයසයිනේ සෑහෙන්නේ මාත් දැන් සෑහෙන වයසක් කාලේ මේක නිවේණි කරන්නේ කරන්නේ එක එකනා උසන එක එකනා උසන নানা ආකාර දේවල් ඒක ලැබි මුස්ලිම් මිනිසුන් බයි කතෝලික මිනිසුන්ට බයි. අපිත් තියෙන ಜಾතිවාදයක් නේ. අපිත් තියෙන මූලධර්මවාදයක් නේ. අපිත් මේ මේ මොකද්ද නානත්ත කඩන්න හදනවා. ඒ නිසා සියල්ලන්ටම අවශ්‍ය නම් සීලේ සමාහිත ඔක්කොඩ සමස්තයක් වශයෙන් රකින්න. වර්තමාන මොහොතේ හිතගන්න සීලේ රැකෙනවා. අපි සමස්තයක් වශයෙන් ඔක්කොමලා වර්තමාන මොහොතේ හිතගන්න සුත සුතමේ අනුග්‍රහිතෝකේ තමයි තියෙන්නේ. වර්තමාන හිත අරගෙන ඒක කියා ගන්න පුළුවන්කමක් තියෙනවා තමයි සාකච්ඡා අනුග්‍රහිතය කියන්නේ. වර්තමාන මොහොතේ හිත අරගෙන ඒක දන්නකම තමයි සීල සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත වෙන්නේ. ඒක නිසා එකක් ගන්න එක එකක්. දෙක ගත්ත බව දැනගන්න එක එකක්. ඉතින් ඒක හරිම අමාරුයි සමූහයකට කරන්න නමුත් Tamanda කරත හැකි. ඒ නිසා අපි දැනගමු අපි පිළියර ගනිමු අපි ඉන්නේ නානත් කාය නානත් සංඥා විදියට අපි කයෙන් වෙනස් රුචර්ජ් කංගොලි වෙනස් නමුත් ගෝසිංහවනේ හිටපු ඒ ස්වාමීන් වහන්සේලා දෙන තුන්න බුදුරජාණන් වහන්සේ කිව්වේ ස්වාමීන් වහන්සේ කයින් වෙන් වුණාට අපි තුන්දෙනාම එක හිතින් ජීවත් වෙනවා. කයින් අපි විනාශ අපි කතා කරන්නේ කවදාකවත්. වැඩක් කරන උන්න මුණ දිහා බලනකොට එයා දැනගන්නවා මේ අවශ්‍යතාවය මේකයි කියලා ආවා කර දුන්න ගියා. අපි හිතෙන් කයින් වෙන් වුණාට අපි එක හිතින් ජීවත් වෙනවා කියලා. ඒක තමයි Brahmacharya කියන්නේ. ඒක තමයි ඒකාම්මගේ දරුවෝ වගේ ධර්ම ඥාතිත්වය කියලා කියන්නේ. අප්‍රමාද රුධිරය කියලා කියන්නේ. අපි ඔක්කොම එකට යන්නේ කියලා කියන්නේ අපි ඔක්කොම ඉන්නේ වර්තමාන මොහොතට ගන්න තියෙන අවශ්‍යතාවයක මිසක් මේ එක එකනාගේ ආඩම්බරකම් කියණ්ඩයි පුරාජීරු කතා කරණ්ඩයි අඬහැර පාණ්ඩයි නෙමෙයි. ඒ හැම එකකෙදීම අපි අඬහැර පානවා. ඒක කාටද පුළුවන් සරුවචන් ආංශයට තරම් සුදුසුකම් ගන්න. ඒ අනුව බලනකොට අපිට අඬහැර පාන දෙයක් නැහැ අපිට ඒ වෙනුවට කරදැයිනේ අපි සමානයි කියන්නේ. අපි ඔක්කොම සමානයි. අපේ කම්මගේ දරුවෝ වගේ එකම සරුවච්චන්නාංශගේ දරුවෝ එකම අප්‍රමාදයේ මේ රකින්න ඕන කියලා දන්නවනම් මැරෙන්න ඉස්සලා තව එකෙකුට කියලා දෙන්න මේක. පොලිස් ස්කෝලේට ගිහලා පච කෙලිනවට වැඩියි. අනේ මට සමා වෙන්න ඕනේ මොකද ඕගොල්ලන්ගේම සහයෝගය තමයි මට ගන්න වෙන්නේ. මං ඒත් කිව්වා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවට කඹරන්න වෙනවයි කියලා. මේ උගන්නන පච කන්දරාවට. කමන්නේ ඔය පචකන්දරාව කියන වර්තමාන මොහොතට ගැනීමක් පොඩ්ඩක් කියලා දෙන්න. පොඩ්ඩක් කියලා දෙන්න ඕගොල්ලන්ට පොඩි යොන් හෙට වෙනකොට කියලා දෙන්න. ඕගොල්ලෝ කියලා කිව්වොත් එහෙම නිකමට හරි පොඩි දරුවෙකුට මේමයි ලොකුම බන මෙච්චරයි වර්තමානට ගන්න ආ ටීචර් ඕක ඉතින් අපි කොහොමදත් ඔතන ඉන්නේ ඔයානේ අපි අංජබජල් කරන්නේ. ඔයානේ අපිට මේ නව ගණිතය කියලා එකක් උගන්වනවා අර ඔලුව ක්‍රේල් කරන්නේ. ඕගොල්ලෝ අපි ඉන්නේ ඔතන තමයි. ඕන්නම් එන්න ඉගෙන ගන්න අපි ගාවට කියලා. ඒ ළමයෙකුට ගිහිල්ලා අර ගාල්ලේ ටීචර් කෙනෙක් කිව්වලු මෙහෙමයි මේ ඉඳගෙන ඉන්නකොට මොකක් කරනද කයිදියා බලන්නකෝ සමහරට හුස්ම වෙනේ පිම්බෙන ආ ඔය ටීචර් කියන්නේ ආනමන සති භාවනාවනි කියලා ළමයා කියලා දෙනලු ටීචර්. ඉතින් ඔයගොල්ලෝ දන්න හැටි වැරදි නෑ. ඒ ඔක්කොම දැනුමට පන්නරේ තියන්න මේ මම දැන් කියන මෙතන කියන එකට උත්සාහ කරලා බලන්න. ඉතින් කියලා දෙන්න ඉස්සලා තමන් පොඩ්ඩක් අත්දැක ගන්න එපායි. අත්දැක ගත්තට පස්සේ තේරෙයි බුදුහාමර කියන්නේ කවුද කියලා. එදාට තේරෙයි ධර්මය කියන්නේ මොකද්ද කියලා. එදාට කියාවි සංඝයා වෙන්නේ මොකද්ද කියලා. එදාට තේරෙයි සීල කියන්නේ මොකද්ද කියලා. ඒ නිසා අපි ඉස්සෙල්ලා උත්සාහ කරමු මේ බාහිර වශයෙන් බාහිර ශාසනයේ ඒ අප්‍රමාද පදයේ පිළිබඳව ඉදිරි කොඩිය අරගෙන යන ගමන් අපිට කොච්චර ඊට වැඩිය අද අදට වැඩිය හෙට මේ වර්තමානයේ මේ නානත්තකය නානත්ත සංඥා වෙනුවට මේ ඒකත්වයකට එව නැත්නම් ඒකෝදි භාවයකට එව නැත්නම් ඒකාග්‍ර භාවයකට මේකට විකල්පයක් වශයෙන් අනේක නිවන නෙවෙයි. විකල්පයක් වශයෙන් ගැනීම සඳහා දැන් ඔය තියෙන දැනුමම නන්නත්තර වෙන දැනුම වෙනුවට අර ඒකත් එකට එන දැනුමක් ගැනීම සඳහා යම් කිසි කෙනෙකුට මේ අර්ථයක් වෙනස මේ ධර්මයේ හේතු නන වැටුණා නම් ඒක තමයි මේ ධර්ම දේශනා කිරීමේ પરමාර්ථය. ඒ නිසා මේ ධර්මේ නිසා සියලු දෙනාටම ඒ නානත්ත කාය නානත්ත සංඥා තියෙන හිතේම තවත් විකල්පයක් වෙන මේ ඒකත්වයේ සඳහා යෑමට ශක්තිය ධෛර්ය බලයේ පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් වැඩමුළුවේ පළවෙනි ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා ආශිර්වාද දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා